ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිටුනත්දී ශිල් දාඩම තෙරුවන් සරණයි අපි මේ 88 වෙනි අපේ භාවනා වැඩසටහනේ පළවෙනි ධර්ම සාකච්ඡාවෙම නැත්නම් අපේ ප්‍රශ්න විචාර වැඩ පිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඍජු මහත්තයන් ඉල්ලා හිටනවා ඒ ලිඛිත ප්‍රශ්න එකක් එකක් පාසා සභාවට ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ප්‍රාණදරණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සීලය කය වචනේ සංවර කර ගැනීම බව ඉගෙනගෙන ඇත. කය වචනේ සංවර කර ගැනීමේදී නොසිතා එකකල නොහැකිය. මනස පෙරටුවීමෙන්ම කය වචනේ දොරටු සංවර වෙන බැවින් සීලය ආරක්ෂා කිරීමේදී නිතරම සංවර වේ යුතු අයුරු පහදා දෙනසේක්වා. මොකද අවසාන කිව්වාගේ මනස පෙරටුවීමෙන්ම කය වචනේ දොරටු සංවර වෙන බැවින් සීලය ආරක්ෂා කිරීමේදී නිතරම සංවර වේ යුතු අයුරු පහදා දෙනසේක්වා. වාත්‍රික වාමා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඔය කය වචන සම්බන්ධ වුණාට විනය පිනිශ්චයක් ආවොත් සීල පිනත් විනිශ්චය කරන්න ආවොත් ඒකට බලපාන චේතනාව තමයි බලපාන. කය වචන නෙවෙයි. චේතනාවනේ මුල් වෙන නිසා චේතනාව පිළිබඳ දැනීමක් නැතුව අපිට විනය විනිශ්චය කරන්න බෑ මේක හිත චේතනා පූර්වක කරාද නැද්ද කියලා. ඒ නිසා තුනම අවශ්‍යයි. නමුත් මෙන්න මෙහෙම පැහැදිලි නිදර්ශනයක් දෙන්න පුළුවන් ඒකට අපිට කොච්චරක් ඍජු සරල ශිර්ෂියක්ම සුද්ධ අවස්ථාවක් ලැබෙනවද කියලා උදාහරණයක් වශයෙන් හිතන්න අපි මේ කාලසටහන ගත්තාම මේ පැය පරියන්ක මේ වෙන සක්මන කියලා මේ සක්මන පරියන්කේ සඳහා අපි 10ක් 12ක් පැය යොමු කරලා තියෙනවා මේ ඉන්න වෙලාවේදී පරියන්කයක් ගත්තොත් විශේෂයෙන් කය වෙනස් කිරීම සඳහා කිසිම චේතනාවක් පහළ කරන්නේ නැහැ අනිච්ඡානුක මේ සිං මාර්ගයෙන් සිදුවෙන අචේතනික සිදෙන හුස්ම ටික විතරයි බලන්නේ. හුස්මවත් හිතලා කරන්නේ වචන කතා කරන්නේත් නැහැ. ඒ නිසා 100ට 100ක්ම සීලය සම්පූර්ණයි. අපි ඉඳගෙන ඉන්න පැයේ. ඒ නිසා වෙන මොනම භාවනා ප්‍රතිඵලයක් නොලැබුණාට පිළිසෙට සම්බන්ධ සන්තෝෂ වෙන්න පුළුවන්. අපි දවස් 5ක් එක දිගට භාවනා කරුවයි කිව්වොත් ඒ දවස් 5ට අඩු ගානේ පැය 50ක් 100ට 100ක්ම සුද්ධ වශයෙන්ම සීලය රැකිලා තිනවා. දුස්සීලය හෝ දුෂ්චරිත හෝ කායික දුෂ්චරිත විතරක් නෙවෙයි කායික ක්‍රියාවක්වත් වෙලා නැහැ. වචනයෙන් බොරු කියලා මිස් වචන පරිසවචන නෙවෙයි වචනයක් බිඳලම නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න පැයක් භාවනා කරනකොට ඊටමතා නලිය නැත්තම් ආයාසයෙන් හුස්ම කරන්නේ නැත්තම් ස්වභාවිකව වාඩි වෙලා ඉන්න එකම සීල කුසලයේ 100%ක් අංග සම්පූර්ණ කරනවා කායික වශයෙන්. වචන කතා නොකරන නිසා 100%ක්ම සම්පූර්ණ වෙනවා වාචසික වශයෙන්. සක්මන් කරනකොට එතන චේතනාවක් තියෙනවා. වම ඔසවීම තැබීම. නමුත් මේ චේතනාවෙන් කිසිම තණ්හාවක් මාන්නයක් රාගයක් ද්වේෂයක් මොහයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ චේතනාවත් අසම්පජානව සිදුවෙන තැනට කටයුතු කරන යනකොට සක්මන් පැයේදී කිසිම අකුසලයක් සිදු වෙන්නේ නැහැ. ඉන් එපිට හිතාමතා කරන ඕනම කටයුත්තකදී සිල්පද කැඩෙන්න පුළුවන්. ඒක වෙනකට වාග්ය කියන්න බෑ. නමුත් ඒ තරම් වාග් කියන්න බැරි ජීවිතයක ඉඳලා අපි දැන් භාවනා මධ්‍යස්ථානට ආවා සිල්පද සමාදන්ව රැක්කා. රැකලා මේ දවසකට පැය 10ක් කතා කරන්නේ චේතනාපූර්වක මොනවක්වත් කරන්නේ කියන එක සමාදන් වෙනවනම් ඒක ජීවිතයකට හොඳටම ඇති. සම්මුතට මතක ධායන්ට ඒ භාවනා කරන පැයේදී භාවනා අධ්‍යක්ෂ නැති වුණාට සතිය නැති වුණාට සමාධිය නැති වුණාට මේක දන්නවනම් ඒක මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාම ලොකු දෙයක් මම දැක දැක දන දන සීලයක් අරස කරයි කියන්නේ කාටද පුළුවන් අර පිටිපස්සේ දොර අරින්න ඒක ඇරලා තියන්න දැල විතරක් වහලා තියන්න ඒ ස්වාමීන් වහන්සේට එන්න දෙන්න ඒ නිසා ඒක කරන්න දෙක Tamanta චේතනා පූර්වකද එදින්දා ජීවිතේ කටයුතු කරන්නේ නැත්නම් මෙහි සක්මණෙන් පරියන්කයෙන් තොරව කටයුතු කරන චේතනා පූර්වකද නැද්ද කියන එක කොහොමඩක්ක සතිය පිටුම නැති කෙනෙකුට කොත්ත බීමක් නැහැ. accounting නැහැ. ඒක නිසා අපි දවස පුරා කොච්චර කර්ම රැස් කරනද කියලා දන්නේ නැහැ. ඒ නිසා දවස පුරා කරන වැඩ පිළිබඳව මෙහෙමයි චේතනාව මෙහෙමයි කියලා දන්නවනම් ඒ කෙනාට හිතා ගන්න පුළුවන් අපි දවස පුරාම වැඩ කරන්නේ කාගේදෝ චේතනාවකට. මට ඕන දේ වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා නොකර ඉන්න දවස්වල අපි කොච්චර අනුගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවද? එහෙම නැත්නම් මට ඕන දේ සිද්ධ වෙන්නේ නැද්ද? මගේ කය හරහා එක එකනාගේ න්‍යාය පත්‍ර වැඩ කරනවා. මගේ වචන හරහා එක එකනාගේ න්‍යාය පත්‍ර වැඩ කරනවා. මගේ හිත 100%ක්ම මාර්ගාක්ෂිකයි. කිසිසේත්ම නැහැ කුසලයක්. ඒ නිසා එකයි කරන්න පුළුවන් මේ මාරපාක්ෂිකව කරන වැඩ නතර කිරීම පමණයි සීලය කියන්නේ. නිසා සීලය අකිරියෙන් සිදුවෙන කුසල කර්මයක් හිතාමතා කරන සෑම දෙයක්ම සචේතනිකයි සෑම සචේතනිකව කර්මයක් වඩපත් වෙනවා. හොඳ හෝ නරක. કોઈ කර්මයක් සංසාරේ දික් කරන මිසක ගිටි කරන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් 100 100ක්ම දරගන්න මෙන්න මේ ටිකේ සීලයේ 100 100ක් රැකලා තියෙනවා. මොකද කය වචන ස්පන්දන කම් චංචල, කම්පන, ස්පන්දන, ඉන්ජන, ප්‍රපංචන නැහැ. ඒක ලෙවල අනික් වෙලාවේ මේ අඟ නලියනකොට හිතාමතා කටයුතු කරනකොට දන්නවනම් මෙන්න මේ ටික මං හිතලා කරපු ටික මේ ටික මගේ ඇඟෙන් වෙච්ච ටික කියලා පශ්චාත්තාප වෙන තරමට බලන්න අපෙන් වැඩ වෙනවා මිසක් අපි දැනගෙන නෙවෙයි කටයුතු කරන්නේ. අපිට ඕනේ දේ නෙවෙයි වෙන්නේ. අපිට ඕනේ වචන නෙවෙයි කියවෙන්නේ. හිතවිඥාන් සිත 99ක්ම සම්පූර්ණ කවුදෝ හිතන හිතවිල්ලක් මේකේ තියෙනවා. ඒ බව දැනෙනකොට සිහි මුර්ජා වෙනවා. කරප්මන් එනවා. ඇලර්ජික්. බය හිතෙනවා මගේ මේ යන්ත්‍රය හරහා කවුද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම අර වගේ පරියන්කේදී සක්මණේදී යම් ප්‍රමාණයකට සීලය පිළිබඳ දැඩි විශ්වාසයක්, සතුටක්, ප්‍රමෝදයක්, ප්‍රීතියක් පහළ කරගත්තොත් මෙච්චර කෙලෙස් බරිත ලෝකයේ මගේ හිත පැය 10ක් දවසකට සීලය පිළිබඳව මට විශ්වාසයක් තියෙනවා. ආන්න මේ විදිහට බැලුවොත් අපි බුදුහාමුදුරුව අපිට මේ සීලිය උගන්වන්නේ කළ හැක්කක් පෙන්නලා. සාධනීය පැත්තක් පෙන්නලා. ඒක කරන්න පුළුවන් තරම් ඒ නිසා රිට්‍රීට් එකේදී කතා කරන්න එපා. මොනම හේතුවක් නිසාවත් කතා කරන්න එපා. කතා කරන්න වුණොත් මේ කියන විවස්ථාව කඩපු නිසා සම්මුතියට විසුද්ධ වෙනවා. දෙක කතා කරන වචන වල අපිට කිසිම සීමාවක් නැහැ. කතා කරන්නේ කැමැටමයි. කතා කරන්නේ ලාභයටමයි. කතා කරන්නේ තණ්හාවටමයි. කතා කරන්නේ මාන්නයටමයි. ඒක කතා නොකර ඉන්නකොට දැනගත්තා ඔබට කොච්චර තණ්හා මාන දෙති තියෙනවද? අන්න එහෙම කරනකොට වෙනවට එකතරේම සීලයට යන්න බෑ. මේකට ත්‍රිවිධ ద్వාරෙම සම්බන්ධයි. අඩු ගානේ කය වචන දෙකමම මේ ඉන්න ටිකේ මෙන්න මේ විදිහට අරසා කරනවා කියලා හැබැයි මට සාධාරණව කියන්න පුළුවන්. නිතර කතා කර පිටි කෙනෙක් පැය දවස් පහක් කතා නොකර හිටියොත් පිස්සු හැදෙනවා. දෙන්නේ කරුත්තන්ට පිස්සු හැදෙනවට බය වෙන්න එපා. මොකද තොන් ගන්න දන්නේ නැතුව කතා කරලා තියෙනවා. එක සැරේ මේක නැත කරපු ගමන් අර හයියෙන් යන වාහනයකට ගඩොල් බ්‍රේක් හයි කරා වගේ වාහනේ කරකවල අතාරිනවා. නිසා එක්කවරම කතා නොකර හිටපුවාම ඒකට නම් බේතක් මයි ළඟ නැහැ. කියන එක විතරයි කරන්න පුළුවන් වෙන්නේ. නිසා දවස් 5 එකට ප්‍රශ්නයක් නැහැ. ඔබ දවස් 10 15 20 ගියා නම් එක දිගට කතා නොකර හිටියොත් ඕගොල්ලන්ගේ කතා කිරීමේ හැකියාව මුළු ජීවිතේටම නැති වෙන්න ඉඩ තියෙන තරම් මනස විකාර වෙනවා. අමාරුම දේ තමයි කතා නොකර ඉන්නේ. ඒ නිසා සීලේදී අවශ්‍යයි හිත වචන කය තුනේම. නමුත් ඇත්තටම සීලේක ඉඳලා සමාධියක් වඩනකොට තමයි සීලය අංග සම්පූර්ණ භාවයට යන්නේ. මොකද සමාධියේදී හිත පොඩ්ඩක් తాවකාලිකව නතර වෙනවනේ. නැත්නම් සීලිය වශයෙන් දක්වන්න ගියාම අපේ සාමාන්‍ය දන්න දේ තමයි දැන් අපේ පන්සල් වල සිල් ගන්න එකක් තියෙනවානේ. සිල් දවසට තමයි කතා මල්ල දිගාරින්නේ අම්මලා එකතු වෙලා. රෑ තිස්සේ කොත්මලි තම්බනා කර තම්බා බිබි වටේට චූ කර කර භාවනා කාලය උදේ වෙනකොට වස ගන්දස්තා. අන්ධකාරින් සෛලියට යන්නේ ළඟම පිටට ගිහලා චූ කරනවා ආයෙවිලා ගිලම්පස ටිකක් බොනවා ආයෙ කයිවාර කෙලිනවා. උදේ වෙනකොට පොඩි හාමුදුරන්ට තියෙන ප්‍රශ්නේ ගමේ තියෙන ඔක්කොම කයිවාර එදාට තමයි කතා කරන්නේ. දික්කසාද දෙනේවා, දරුවෝ දෙනේවා, කම්මැදි හැලි සේරම කතා කරන්නේ එදා. ඇත්තටම යනු බලනකොට පන්සලට බදු ගෙවන්න වටිනවා. මොකද සාමාන්‍යයෙන් පිටරට පිටරගේ ඉස්පිරිතාලේ වෙන කවුන්සලින් ටික නිකම්ම සිද්ධ වෙනවා පන්සලේ පොයේ දවසට. කයිවාරු කෙරලා. බර්ණ පොළ, සිල් පොළ, තන්නේ කර කයිවාරු මඩුවා. ඒ නිසා මෙහෙටත් එනවා පොයේ දවසට මේ මේ ශාලාව පිරෙන්න සෙනඟ. ඉතින් අපි කියනවා මේක භාවනා මධ්‍යස්ථාන අපි සිල් වෙනාට කිසිම කෙනෙකුට කැමති නැහැ ඉන්න එපා. ආවොත් අපි මෙතන භාවනා කරන උපදෙස් දෙනවා. පුළුවන් නම් දවස් ඇතුලේ කතා නොකර ඉඳී. ඒක නිසා මේ මූලික වචන මතක තියාගෙන සීලය කියලා කියන්නේ අක්‍රියෙන් කරන වැඩක් නොකර සිටීමෙන් ඒ මොකද එහෙම සීමාවක් සතියක් ඉන්දිය සංවරයක් නැත්තම් උද්දී නැගිටිපෙදලා හැන්ද වෙනකන් අකුසල් රැස් වෙනවා. අපේ හිත දුවන්නේම කූඩැල්ල තෙතපොන්ට අදිනා වගේ පාපෙටමයි. ඒක කරන්න දෙන්නේ කටුවා ඒක අටුල් කරන්න ඕනේ නැහැ. ඒක ගැන දන්නවනම් අන්න හිතා ගන්න පුළුවන් මේ භාවනා මධ්‍යස්ථානවල කතා නොකර ඉන්නකොට කාලසටහන වැඩ කරන්න ගියම ඇයි අපිට මෙච්චර අමාරු? අර පුරුද්ද නිසා. ඒක අමාරුයි. නමුත් ඒක තේරුම් ගන්න පුළුවන් නම් මැරෙන්න ඉස්සෙල්ලා මම හිතනවා ඒක ලොකු ජීවිතාලෝකයක් වෙයි. අපි මේ ස්ටාර්ට් කරපු යන්ත්‍රයක් වගේ කතා කරනවා වැඩ කරනවා හිත හිත හිටියට කාගේ න්‍යාය පත්‍රයටද යන්න දන්නේ නැහැ accounts නැහැ book keeping නැහැ පොත් ලැබීමක් නැහැ ටොං ගන්න දන්නේ නැහැ මෙතෙන් ආවට පස්සේ ටික ටික කරතයි ඔක්කොම කරුවොත් මං කියවගේ පිටුවේදී ඒ නිසා බලන්න පැයක් නලියන්නේ නැතුව ඉන්න පැයක් කතා නොකර ඉන්න සක්මන් කරනකොටත් පුළුවන් තරම් අර චේතනාපූර්වකව කය වැඩ කරාට පුළුවන් තරම් කතා නොකර ඉන්න. එදින්ද වැඩ කරනකොට නැවතිල්ල නිස්සද්දව සතියින් වැඩ කරා. බලන්න දඬු කන්දේ ගැහුවා වගේ අඟරි දෙනවා. කීයක් කෑවට වැඩිය අඟරි දෙනවා. මැරුවා වගේ උද්දන්නක් දාලා මැෂින් එකට දාලා ඇඹරුවා වගේ පුදුම ඇඟට අමාරුවක් තියෙනවා මේ වැඩ නොකර ඉඳීම. ක්‍රියා නොකර සිටීම එක තන්නේ කර අභියෝගයක්. අපි හිතන්නේ අපි හරිය දක්ෂයෝ හරි විෂයන් දෙක එක ශිල්පීය ඥාන දන්න කට්ටිය කියලා. නමුත් නිකන් ඉන්න කියන්න බෑ. ඕනම ශිල්පයක් බිවට. ඕනම ශිල්පියෙක් ඉවරයි. තේන්සා සීලය කියලා කියන්නේ වට නොකර සිටීමේ හැකියාවක් ශක්ති ප්‍රමාණයෙන් ඒ සමාධි ප්‍රඥා නැත්තම් සතිය නැති වුණා සතිපට්ඨාන නැති වුණා මේ සීලය රැකීමේ කටයුත්ත කරගන්න. ඒකට මැරෙන මොහොතේ සන්තෝෂ වෙන්න පුළුවන් අපි දවස් 5ක් කවුරු හරි චම්බරා දෙන බතක් කාලා කවුරු හරි එළදී පැදුරට වෙලා සිල්පද කඩා ගන්නට ඉන්න තියනවා කියලා මෙහෙමවත් නැත්නම් ඒකටවත් අපිට අයිතිවාසිකමක් නැහැ. අපි යමු ඊගාව ප්‍රශ්නෙට. අපර මේකේ වචනයක් තියෙන අපාත්‍යලා කියලා ඒ වචනේ පැහැදිලිලා කියන්නේ මගේ අම්මා සුමානගේ කලින් මම හිතන්නේ මොන පරිවර්තනයක් තමයි. එහෙමයි. ඇය අවුරුදු 93ක් දුක් විඳින්නේ නැතිව අපාතරින් වුණා. අපගේ දුක අප්‍රමාණයි. අන්නෝකල් ස්වාමීනි මගේ දුක අඩු කරගන්න මාර්ගයක් පෙන්වන්න. ඉතින් මේ කතා කරන දුව හෝ පුතා කවදාද මැරෙනවා මැරෙනවා මැරෙනවාමයි. ඉච්චලයි දුක නැති කරන්න තියෙන කාරණා. අම්මා මලා අච්චම මලා උඹ බැන්නා එක. ඉතින් කොයි දයිතියක් පාන්නන්නේ? මම මැරෙන්නේ නැත්තම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. ඔය මේ වගේ කැලේක උදේ හිටියලු හාමුදුර කෙනෙක් බොහෝමත්ම දක්ෂලු බොහෝමත්ම ප්‍රසිද්ධයිලු සෙන් මාස්ටර් කෙනෙක්. ඉතින් මිනිස්සු යනවලු සුභාසින්දත ගන්න දුක් තීලා නිවා ගන්න හරි මේ. ඉතින් මිනිස්සෙක් තමන්ගේ ඊළඳාරි පුතාන ගන්න ගිහිල්ලා ඒ දරුවට ඉතින් කාරණා කාරණා කරන්න ඉස්සලා මේ මාස්ටර්ගෙන් සුභාසින්දත ගන්න ගියා. ඉතින් මාස්ටර් ඉතින් වැඩ තියෙදි කමක් නැති. කන්ද නැගෙන ආපු එක නාන ඊට පස්සේ කළ අවසරය හඳුන්නේ අපේ පුතාට සුභවතන්නේ කියලා. හොඳයි. ඊට පස්සේ මේ ඔය දෙන්න කවුද මේ මගේ පුතා මේ මම මම තාත්තා. දැන් ඔයගේ තාත්තා කො මල. ඔයගේ සීයා මලා. හරි වාඩි වෙන්න කියලා. එහෙනම් කිව්වලු සීයමලා තාත්තමලා ඊගාට උඹ මැරෙනවා. ඊට පුතා මැරෙනවා කිව්වා. එච්චරයි සුබගති. විදි අර ලොක්කට තද වෙලා කිව්වලු ස්වාමීන් වහන්සේ මං ආවේ මේ පුතාට සුබගතන්න. ඉතින් මේ ඔබ වහන්සේ මේ මරණය කතා. ඇයි යෝධයෝ තෝ ඉන්නේ පුතා මැරෙනවා මොන කලබැගේනියද? මං කිව්වා තෝ මැරෙනකොට පස්සේ පුතා මැරෙන්න බලපන් කොබරගේ සුබා. කොච්චර සුබා සිතනද කියලා. මෙච්චරේ බලාපොරොත්තු වෙන්න බුණා. ඔබ මැරුණාට පස්සේ ගොතා මැරෙන. ඒක තමයි සුභපතිය. ඔබට ඉස්සෙල්ලා ගොතා මැරුණොත් තමයි ප්‍රශ්නේ. ඒ ජයති ගන්න අත්තමා මලහ. අම්මා මලහ. ඊගාට ඔබ මැරෙනවා. ඊගාට ගොතා මැරෙනවා. ළඟදී දොස්තර මහත්තයෙක් මට කතා කරලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අපේ තාත්තට සී කල්පනා නැති වෙලා පොඩි පොඩි තනිකන් දෝෂයක් ඇවිල්ලා තියෙනවා. මම මට කියන්නේ අයිය නෑ ඔබ අන්සත් එක්ක කතා කරපුවා ටිකක් ඔක සංසිඳේ කියලා හිතෙනවා ඊට පස්සේ මම කවෙන්නේ මේ මේ විදිහට ධනිකන් දෝෂේ තාත්තට තේරෙලෝ ඊට පස්සේ මෙන්න මේ කාරණා දෙක තේරෙන ධනිකන් දෝෂේ එකක් මේ අහවලාම ළඟ ඉන්න ඕන කියන එක එකක් නිසා ඔයයි තාත්තයි ධනිකන් දෝෂේ මුදාහර ගන්න බෙදා ගන්න ඒ අහසවල කෙනෙක් කෙනෙක් පැත්තකට කරන්න කියලා මේ සාකච්ඡා කරලා ඊට පස්සේ මම දොස්තර මහත්තයෝ දොස්තර මහත්තයෝ මේක ගැන කනගාටු වෙනවා කියලා. ඉතියාට උත්තරය නිරසමංකෝ ඔයත් මරනකොට ඔය ටික වෙනවා. නිසා ඔයාලට කනගාටු වෙන්න අවස්ථාවක් නැහැ. මොකෝ තාත්තට විසරක් වෙලා මට පුළුවන් නම් උත්තරය කනගාටු වෙන්න. මටත් ওই විදිහට මරණ කිට්ට වෙනකොට සීකල් වෙන බව දන්නවනම් මේකෙන් පණිවිඩයක් අරගන්න කරන්න තියෙන දේ කරන්න අපිට කනගාටු වෙන්න අවස්ථාවක් නැහැ. අපි නොමරන මිනිස්සු නෙවෙයි. අනිවාර්යයෙන්ම මරනවා. ඒක නිසා හැබැයි ඉතින් අර ගුරුමේ කතාවක් තියෙන උටේදී උඟක් hina වෙන්න පුළුවන් එකක්. මම වගේ පඬිත ආමතුක කෙනෙක් ඉඳලා තියෙනවා. වෙන කයිවාරු කියලා හාමුදුරු කෙනෙක්. ඉතින් හාමුදුරු මැරිච්ච අය සනീപ කරනකොට මැරිච්ච අය වෙනුවෙන් හිටනරක් වෙච්ච අය සනീപ කරන්න අන්තිම දක්ෂයි. අම්මා මැරුණොත් පුතා මැරුණොත් ගෙට ගිනි ගත්තොත් ඉංගියා බණ කිව්වට පස්සේ දුක සංසිතනවා. ඉතින් මේ හාමුදුරු හරිම ප්‍රසිද්ධයිලු හැම තැනම ගුරුවේ ආරාධනා එනවලු මේ මරණයේදී දුක් පීඩා නැත කිරීමට බණ කියන්නේ. අත් දවසේ දාණය තමයි සාමාන්‍ය. ඉතින් ඔහොම ඈත බලාතක ඉඳදී බණකට ගිය වෙලාවේදී ටෙලිග්‍රෑම් එකක් ගියාලු මේ හාමුදුරන්ගේ අම්මට අන්තිමයි. ගෙදර යනකොට මැරිලා. පන්සල් ජීවිත අම්මා මැරිලා. ඉතින් මේ ආම්දුව කාමරේ ගිහලා කොට්ටේ බදාගෙන කේ ගහලා අඬනවාද. ඒ කැපකාරය ළඟට ගිහලා බලනකොට ආරාධනා කරන්න අපෝ කට්ටිය මිදුළු පිළිලලු. මරණයකදී අඬන්න නැති වෙන්න බණ කියන්න ආරාධනා කරපු ගොඩක්. දැන් මේ ආමතුරු මැරෙන්නකම් කෑ ගන්නවා. අයියෝ මගේ බුදු අම්මා අනේ අම්මා ලන්තිලා මම ළඟ ඉඳ බැරි වුණා අම්මා කීකිය. ඉතින් අර දායකයා ගිහිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ අනික් අය හඳනකොට බඩ කියන හාමුදුරුවෝ. ඒකට අණ ගහගෙන යන්න බර ගානක් ඇවිල්ලා මේ මිදුලේ බලන්නේ දැන් ඔබ වහන්සේ හඳනකොට ඉතින් මේ හාමුදුරුවෝ කොට්ටෙන් ඔලෝසලා කිව්වලු ඇයි මිනිස්සු උඹට තේරෙන්නේ නැත්තේ මේ මගේ අම්මා නේ කිව්වා. අනුන් ගමන දෙච්චම් මට කියන්න හරි දක්ෂයි අපි. Taman ගමන නැති වුණාට පස්සේ අර තියෙන ඔක්කොම ඉවරයි. නැත්නම් ඒ අර කාරණාව තාමත් නැත්තයි. එimhe ඇඬුව අපි මැරෙන්නේ නැත්තම් තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. අපි අපච්චි නැතිලායේ මට සීයනවා කලන්ත හැදෙනවා. සීයනවා කලන්ත හැදෙනවා. හොඳ හතර පහ දෙනෙක් කිලන්දාරි අතේ තියාගෙන හිටියේ මුළු ඇඟම දාඩියෙන් දෙමිලා නැමෙනකොට සර්ම සම්පූර්ණ දෙබෑවල පැලිලා ගියා. ඊටසේ වෙන රෙද්දක් අඳවගෙන ඉතින් මේ ඊතරම්ම මේ ටික දවසක් ගියාට පස්සේ මම අර සුබදාරාමයට ගියාම එතන තාපසයෙක් හිටියා. කතා කරනකොට එයා කිව්වා යම් කිසි කෙනෙක් තව කෙනෙක් මරිච්චාම අඬන්නේ Tamanට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට කියලා. මට වසදිජාවක් ඇතුළේ හයි තියෙන්නේ නැහැ. අප්පච්චි නැතිලා අඬලා දැන් මං අඬලා තියෙන්නේ මට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට කියලා. මට ඕම්බට දෙයක් දමලාගෙන හිතනවා. මොකද මට වෙච්ච පාඩුවක් නැහැ. මම පැහැදිලිවම කිව්වා නැති වෙච්ච එකනගේ පාඩුව ප්‍රමාණය තමයි අඬන්නේ කියලා. ඒක තමයි සෙනෙහසමයිනේ ගේජ් එක. ඉතින් මං ඇවිල්ලා කල්පනා කරා මම අම්මයි මට උඟක් ප්‍රිය. අප්පච්චි හරිම සැලයි. අහුනොත් ගහනවා අහුවෙච්ච එකේ. වැඩිය නෑ අතේ තුලින් ඉන්නේ. ඒ වුණාට මට තේරෙන පටන් ගත්තා පෞරුෂත්වය. දරු 11 දෙනෙක් හැදුවා. කුලිය වැඩ කරලා ගමේ පුදුමාකාර පෞරුෂත්වයක් තිබුණේ. අපි ඉන්නකොටත් ගෙදර ඉන්නකොට අප්පච්චි ඉන්නකොට ලොකු සර් ඉන්නවා වගේ. කහින්න බෑ, හද්ද කරන්න බෑ. ඒකට මයි ළඟ තිබිලා තියෙන ලොකු ගෞරවයක්. ඒ ප්‍රමාණය තමයි අඩන්නේ. ඒ නිසා ඔය දුකක් ඇවිල්ලා තියෙනවා නම් තමන්ට සල්ලි වලින් පාඩු වෙලා ඇති. එහෙම නැත්නම් එයාගෙන් උදව් හම්බෙලා ඇති ඒ ටික නැතිකමයි පාඩු. දැන් නැවත සලකා බලන්න බුදුසෙන් සඳහන් කරලා තියෙනවා උච්චින්දා සිනේහ මත්තුන උසුකාරං ධම වදුමං උසුකාරං ඉව. උඹට තියෙන සිනියස ඇති කරලා ගලවලා දාපන් මඩට බහැලා නිලුමක් අතින් ගලවනවා වගේ අනුගණයෙන් අඬන්නේ උඹ උඹේ ආදරේ උඹේ ආත්මෙට තියෙන ස්නේහසේ වැඩිකමට තමයි. නිසා වැඩියෙන් අඳනයි කියලා කියන්නේ වැඩියෙන් තමන් ආත්ම ස්නේහස. අපි වෙන්නේ නම් අත්තම්මට ආදරේ, අම්මට ආදරේ, අරයට ආදරේ, මෙයාට ආදරේ. ඔක්කොම මොකක්වත් නැහැ කෑදරේ විතරයි. කෑදර වැඩිකමට තමයි ඔය කාර්යය කරන තුරු කාගෙත් අපිට නිසා හොඳට සලකා බලන්න මේ ජීවිතේ දෙන්නේ ඉතල ඔය අත්තම්ම අත්තම්ම නෙවෙයි. අම්මා අම්මා නෙවෙයි. ඒසොට වෙන අම්ම කෙනෙක් ඉතියාට අපි ඇඬුවා. දැන් මොන්ද ගියානේ දැන් මෙයාට අඬනවා අපි හිතපු ආත්මේ අත්තම මතක නැහැ. ඊගාට දැන් මෙතනින් මැරිලා ගියාට පස්සේ ඒන බොක්කට ආදරේ කරනවා. ඒකට අඬ කරා. එතකොට මෙයාම මතක නැහැ. තන්නේ කර අවස්ථාවාදයක් තියෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරන්න භාවනා කරන කෙනෙක් අපි යම් කිසි දෙයක කරදරයක් දුකක් ආතති ගතියක් සෙනෙහසක් මතුණයි කියලා කියනවා ඒක ආත්ම සිනෙහි ගේජ් එකේ එහෙම නැත්නම් මිනුම් කෝදුව තමයි. දුරට කල්පනා කරලා බලන්න මේකම සාක්ෂි කරගෙන මම හිතනවා එතකොට ඒ අම්මා කමටහනක් දීලා ගිහිල්ලා තියෙනවා. යම් බොරුවට මේ අත්තමයි මයි සම්බන්ධ කරන්න යන්න එපා. උච්චින්ද සිනේහමත්තම තමන්ගේ ආත්මයේ තියෙන ස්නේහය බිඳලා. උසුකංසාර දිකංව පාණිනා. අතරට බහැලා නිලුම් දණ්ඩක් අතින් කඩහපන්නාසේ. එතකොට තීන තාකල් අපි පුදුමාකාර විදියට ආත්ම ස්නේහය තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ නම කියපු නැති නිසා මම බොහොම සතුටු වෙනවා මේ ප්‍රශ්න ලියලා ඒක නැත්තම් ප්‍රශ්න දීපු එක නයි මොන දිහා බලන්න කියන්න බෑනේ මට. පුදුලිකයිල කතා කරනවා මම ওই කතාව කියන්නේ නලවන කතාවක් කියලා නිකන් ඉන්නවා. මේ ලියන්න නැතුව ලියපු නිසා මට කෙලින්ම විස්තර කරන්න පුළුවන් ඒ නිසා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගත්තර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරනා විට සමබරතාව ගිලී ගොස් වැටීමට යන අවස්ථාවේ නොපරත කෙනෙකු නිසාදයි ගෞරවයෙන් පාදා දෙනු මැනවි. මේකට මම මූලික උපදේශ පන්ති නොතිබිච්ච පුංචි කාරණා මතක් කරා නම් ඒකට මම හිතන මේකට උත්තර ලැබෙයි කියලා. සක්මන් කරනකොට උගාක් වෙලාවට අපි ඒකට දැඩි අවධානයක් යොමු කරන්න කියලා නැත්නම් සක්මණෙන් ගොඩාක් කාණිසංශ බලා ගන්න ලබා ගන්න කියලා ඕන ඩේට දඟලුවොත් සම්බර භාවි නැති වෙනවා. ඒක ඒක ස්වභාවිකයි. යෝගාවචරෙක් මගෙන් අහනවා සංස්මන් සක්මන් කළා නැහැ. සක්මන් කරන්න ගියාට පස්සේ මට දැන් සම්බර භාවේ නැහැ මට හැරමිටියක් පාවිච්චි කරන්න අවසර දෙනවාද කියලා. එන භාවනා කරන්න ගියාම ඇවිදින්නත් බෑ. ඉඳ ගන්න ගියාම හුස්ම ගන්නත් බෑ. ඒකත් ඉසේකක් වෙනවා මොකද ආයාස කරලා. ඇවිදින්න ගියාම කොක්කු වගේ ඇවිදින්නේ. බොරු කකුල් කාර්ය වගේ ඇවිදින්නේ මොකද්ද මොකද්දෝ ගන්න හදනවා. ඒ නිසා සරලව මතක තියාගන්න ඇවිද සක්මන කියන එක ආරම්භයේදී මම ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිනවා කියන එක දන්නවනම් එච්චරයි. අපි සාමාන්‍ය ඇවිදීම තමයි. හැබැයි මම හොඳටම තේරෙන්න ඕනේ මම දැන් ඉඳගෙන ඉන්නවා නෙවෙයි ඇවිදිනවා. ඉතින් ඒක දන්නවද කියලා හිතෙන් අහන්න. ඒකල්ල එතකොට එයා කියයිනේ මෙන්න මේ නිසා මම ඇවිදින බව දන්න. ඔබ කොහොමද දන්නේ ඉඳගෙන නෙවෙයි කියලා? ආ එතකොට කියන්නේ ඉඳගෙන ඉන්නකොට මේ මේ අත්දැකීම් තියෙන්නේ. ඇවිදිනකොට මේ මේ අත්දැකීම් තියෙන නිසා මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා. ওই ටික දක්වන්න ගැති. ඉන් එහාට දැඩි එකලස බලාපොරොත්තු වෙනවා තමයි මේ මේ සමබර භාවයේ නැතිවීම වගේ දේවල් වෙන්නේ ඒ නිසා විනාඩි 5ක් විතර මෙහෙම කියමුකෝ භාවනාවෙන් තොරව එහාට මෙහාට ඇවිදින්න. සක්මනට ගිහිල්ලා අදිෂ්ඨාන කරලා දැන් අපි කියමු මේ මේ පාවඩේ මං සක්මන් කරන්න කියලා ඒක අදිෂ්ඨාන කරලා මේක දිගේ එහාට මෙහාට විනාඩි 5ක් විතර යනවා. ඒකෝට සම්බර භාවයේ ප්‍රශ්නක් එන්නේ නැහැ. ඉනවනම් ඒ එදිනදා ජීවිතෙත් එන්න eBay. ආන ඒක කෙරුවට පස්සේ බලන්න මම දැන් ඇවිදින බව. ඇවිදින ඉඳ ගන්නව නෙවෙයි. කොහොමද මන් දන්නේ? ආයතකොට ගෑනින් ඉන්නකොට මේ මේ කොටස් පොළවේ ගැටනවා තියෙන්නේ. ඇවිදිනකොට මෙන්න මේවා තේරෙනවා. ඉතින් එච්චරයි ඇවිදිනවා කියන්නේ. එච්චරයි සක්මන කියන්නේ. එහෙම නැතුව මේ මේ වම තියෙනවා, ඔසවනවා, යවනවා, තබනවා, මේ පටවි, මේ ආපෝ, මේ තේජෝ කියන්න ගියාම ඔය සිංහලයේ කියමනක් දන්නවද මන් දන්නේ නැහැ. පඬිසයාට ඒ දන්න යන්න බෑ. ඌරෙකුට බල්ලෙකුට කිසි ගාණක් නැතුව යතයි. මොකද පඬිසට රිසර්ට් යන්න බැරි. ඒ නිසා සක්මන් භාවනාවට ගියාම ඇවිද ගන්න බැරි වෙයි. ඉතින් වෙන්න බෑනේ. සක්මන් භාවනා කරනවා කියලා මොකද මේ වෙන දෙයක් නැහැ. ඒ නිසා සක්මන පුළුවන් තරම් සරල කරන්න, ඍජු කරන්න ඉඳගෙන නෙවෙයි මං ඇවිදින බව දන්න බවට විතරක් නිකන් සරලව නිකන් එහාට මට ඇවිදලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට මං හිතනවා මේක හුඟක් අඩුවේ කියලා. ඒ ඒ සමබර නැති බව ආවත් ඒකේ බය වෙන්න දෙයක් නැහැ. එහෙමම ප්‍රශ්නයක් වුණොත් හුඟක් වෙලාවට කියනවා සක්මන් කෙලවර ආසනයක් හදලා තියන්න කියලා. ඒ ආසනේ විනාඩියක් විතර වාඩි වෙලා ඉන්නවා. ඉඳලා ආයෙ සක්මන්ට යනවා. මේ ආසනයට ගියාට පරියන්කට මේ ආනපන බලන්න යන්න එපා. සමබර භාවය එනකම් පොඩ්ඩක් කියලා වාඩි වෙනවා. ආයෙ සක්මන් කරනවා. එතකොට තේරෙයි මේ හිත ඕනෑමට වැඩිය දැඩිසෙල් කරගන්න කියලා දැඩි මේ චින්තාමය කරුණු ඉදිරිපත් කරන්න ගියාම තමයි මේක වෙන්නේ. නමුත් කවදා හරි මේක අපි ඉගෙන ගන්න ඕන නිසා අසම්බර භාවයේ සිද්ධියට යවිදින්න. බලන්න මෙනෙහි කිරීමකින්තරෝ භාවනාවකින්තරෝ නිකන් ඇවිදින එකක්. වැලි මලුවකින් එක විතරයි වෙනස. එතකොට ඔක අද පළවෙනි දවසේනේ තුන්වෙනි දවසේ නෝට කොහොමදත් ඔක විසඳලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උච්චාසන මහාසන යන ශික්ෂාපදේ සමාදන් වී සමාදන් වී සිටියදී පහත ඇඳෙහිනව උඩ ඇඳෙහි සිටීමෙන් එම සික පදයේ නුදේද. දෙක සාමාන්‍ය ගමන් කරන අවස්ථාවවලදී සතිය පිටවා ගැනීම සඳහා දකුණ වම වශයෙන් ගමන් කළ යුතුද? මේක ඇත්තටම එකපාරක් අහලා ඒ කියන්නේ මට එක සැරයක් අහලා මට උත්තර දෙන්න බැන්න. ඒ කියන්නේ ඒකට කරුණාවෙන් බැන්නා වාසිය ධර්ම සාකච්ඡාවේදී සංඝයා මේක සාකච්ඡා කරා. සංඝයා කියනවා සංඝයාගේ පොතේ හැටියට තියෙන්නේ යට ඇඳට ගොඩ වෙලා උඩ ඇඳට ගොඩ වෙනවා නම් ශික්ෂාපදේ කැඩෙනවා. උඩ ඇඳට වෙන මේ ඉනිමගක් තියෙනවා නම් ඒක පොළවේ තියෙන ගාන තමයි වැටෙන්නේ. ඊට වෙන මේ ඉනිමගක් තියෙන ඉනිමගේ ඉන්නකොට වෙන්නේ. එතකොට පොළවේ ඉඳලා තියෙන උස නෙමෙයි බලන්නේ ඉනිමගේ අන්තිම පඩියේ ඉඳලා තියෙන උස් තමයි බලන්නේ. ඒ නිසා ඇඳට කොට වෙන්න තියෙන්නේ මේ ගහක නගින්නා වගේ නැගලා නම් ඒක ගිහි වාසිකයකට වාසිකාවට ගැලපෙන්නේත් නැහැ ශික්ෂාපදේ කැඩෙනවා. ධනිස්තිකට වැඩිය උස මේ ඇඳේ යට පිට මේ ඉඳලා ධනිස්තිකට වැඩිය උස නම් ශික්ෂාපදේ උච්චාසයන මහසයන කෙනෙක් කැඩෙනවා උඩ තට්ටුවට මේකට එන්න වෙනම ඉනිමකට තියෙනවා නම් තරප්ප පෙලක් තරප්ප පෙලේ අන්තිම පඩියේ ඉඳලා තියෙන උස විතරයි අපි ගණන් ගන්න. එහෙනම් මේකත් උච්චාසයනක් වෙන්න eBay. මේකෙන් අපි අඩි 10ක් උඩින්නේ. නමුත් අපි මේක ඉනිමකකින් නැග ඉනිමකකින් නෙවෙයි අපි බඩ ගාගෙන ඉන්න තියෙනවා නම් ශික්ෂාපතේ කැඩෙනවා. ඒක සීලවලට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මේක ඉනිමගක් වෙනම තියෙන නිසා ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. අනිත් එක මොකද්ද ප්‍රශ්නේ? ඔය ඇවිදින එකේදී අර මම ඉස්සලා කීප එක මතක තියාගන්න ඇවිදින වෙලාවේ ඉඳගෙන වෙන බවට දන්නවනම් හිතගෙන බවට දන්නවනම් නිදිමලාගෙන නෙවෙයි ඇලවෙලා නෙවෙයි බව දන්නවනම් සක්මනේ තමයි. ඇවිදින්න ගමනක වුණත් නැති වුණත් එතකොට බලනවා මම දැන් ඇවිදින බව දන්නවද? ඔව් එතකොට හිත කියාවි මෙන්න මේ මේ කරුණෙන් මට විශ්වාසයි ඇවිදින. ඒක එතකොට යා පොඩ්ඩක් හරස් ප්‍රශ්න දාන්න ඕනේ. ඔය ඉඳගෙන නෙවෙන බව දන්නේ කොහොමද? හිටගෙන ඉන්නව නෙවෙන බව දන්නේ කොහොමද? නිදාගෙන නෙවෙන බව දන්නේ. එතකොට හිත කියනවා. මේ මේ අත්දැකීමෙන් එතන එතන වෙන උණු උණු අත්දැකීමෙන් පෙන්නනවා. මේ මේ අත්දැකීම මේ දකුණේ අත්දැකීම එතකොට සක්මන තියෙනවා. ඉතින් ඒක අඩුම ප්‍රමාණයක් තමයි අපි සක්මන් භාවනාවෙන් තොරව මේ ඇවිදිනකොට කරන්නේ. ඒක සාමාන්‍ය භාවනා ජීවිතයේ භාවනා පරිබාහිර ශබ්දමාලාව කියන්නේ හුදු වම දකුණ දන්නවනම් ඇති. නමුත් තාක්ෂණිකව වඩා මුත්පදින විදිහට කියන්න පුළුවන් ඉඳගෙන නිවෙන බව දන්නවනම් හිටගෙන නිවෙන බව දන්නවනම් ශක්මන බුදියාගෙන නිවෙන බව දන්නවනම් අරක හොඳට ඕම් ප්‍රමාණවත් එදින්දා වැඩවලදී ඇවිදීමේදී එවන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය සක්මන් භාවනා කිරීමේදී පළමුව අවස්ථාවේදී වම දකුණ යනුවෙන් සී කරමින් මොන නැවිදී යුතුද පසුව වම දක්න යනුවෙන් සිතමින් ඇවිදීම ඇවිදිය යුතුද මින් සිදු වෙනවා. ඒකට දීප උත්තර දෙක මම සම මේ කෙටි කරනවා. ධක්මනට ගිහිල්ලා මෙනෙහි නොකර භාවනා නොකර යහට මට ඇවිදින්න. ඇවිදලා බලන්න මගේ ඇඟට ගැළපෙන්නේ විශ්‍රාම වෙන්නේ කොයි ඇවිදිල්ල වේගෙද එච්චරම තමයි. ඊට පස්සේ බලන්න මේ ඇවිදීමේදී මම ඉඳගෙන ඉන්නේ නැති බවට දැනගන්නේ මොකෙන්ද? ඉඳගෙන ඉනකොට යටි කය වැඩ ක්‍රියාත්මක වෙන්නෙම නැහැ ඉඳගෙන ඉන්නකොට. යටි කය ඉන්නකොට ඇවිදිනකොට යටි කය ක්‍රියාත්මක වෙනවනේ. ඒ ක්‍රියාත්මක වෙන එක නිකන් සාමාන්‍ය ඉගිකර කියන්න බුණා මේ කකුල ගිහලා පොළවේ කෙටෙන තැන තමයි. අනිත් කොටක් තියෙනවා ඇත්තටම සංඥා කොටක් තියෙනවා අඩු ගානේ ඒක තියෙන ඒ නිසා ඒක දැන ගැනීම සඳහා සාමාන්‍ය වේගය යන්න. වේගය වෙනස්කරනද මේවා කරන්න කිය ගමන් තමයි ඉස්සල්ලාම ප්‍රශ්න කටු නැකපු විදිහට සමබර නැතුව වැටෙන්න හදන නිසා සක්මන් මළුවේ විනාඩි 5ක් විතර මෙනෙහි නොකර භාවනාවක් නොකර නිකන් හක්කලම් කරනවා කියලා සිංහලෙන් කියන්නේ. ඒකයි මට හක්කලම් කරා. හක්කලම් කරනකොට තමයි තේරෙන්න පටන් ගන්නේ ඔන්න මාගේ සාමාන්‍ය වේගය මේකයි. ඊට පස්සේ බලනවා මේ ඇවිදින වෙලාවේ මට තේරෙනවද මම ඉඳගෙන නෙවෙයි කියලා. මොකෙන්ද සාතික වෙන්නේ ඉච්චරයි. අන්න විදිහට පුළුවන් තරම් මේක සරල කරන්න. එතකොට ක්‍රමයෙන් දවස් 3-4ක් යනකොට ඕකේ ගැඹුරට යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් දපාලම දවසට වර්ෂාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වැඩියෙන් සුදුසු වම දකුණ කියාද, තබම යොසම කියාද සිටීමද, නැතිනම් පාද එසවන අයුරු සිහියෙන් බලා සිටීමද මේ තුනෙන් සුදුසු ක්‍රමේ පහදා දෙන ලෙස කාර්නික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා. හොඳයි. ගොඩක් අද සක්මන් පිළිබඳ ප්‍රශ්න කරලා තියෙනවා. උත්තරේ මෙච්චරයි. සක්මන් කරනකොට ඉඳගෙන නොවන බව දන්නොනම් සක්මණේ ආනන්ද 100 100ක් ලැබෙනවා. ඊටක නෙවෙන බව දන්නවනම් සක්මණ යාන සංස 100ක් ලැබෙනවා. බුද්ධියක නෙවෙන බව දන්නවනම්. ආ එතකොට හිතෙන් අනුම කොහොමද ඔප්පු කරලා පෙන්නන්නේ? ඉඳගෙන හිතගෙන බුද්ධියක නෙවෙයි මුඛින්ද සක්මණ බව තේරෙන දන්නවනම් ඔය හතර කොයි එකක් බලංගුයි එච්චරයි සක්මණේදී දැනගන්න ඕන. දර්ශාමීන් වහන්සේ පරයන්කේ වාඩි වී ආනාපාන සතිය වැඩිමිට පටන් ගත් නමුත් මට ඒ වැටෙන්නේ නැති නිසා මා පිම්මීම හැකිලිම කිරීම සඳහා සිත යොදවන එක මට වැඩිපුර වැටුනේ දැනෙන්න ගත්තේ පපුවේ ගැස්මය. ඒ උස් පහත් වන හැටි වැටුණු නිසා මා ඒ දෙස බලමින් සිහිය එහි පිටුවා ගතිමි. මට ඒ හොඳ සිහියක් පිටුවා ගැනීමට හැකිය. සිත එන අරුමිනෙහිම පිටුවා ඒ දෙස බලමින් භාවනා කළෙමි. මෙසේ කිරීම ආනාපාන සතියට සිත නොයවා එම කිරීම වරදක්ද? කරුණාකර මා කෙරේ අනුකම්පාවෙන් ඒ පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. මම හිතන්නේ ටික අර මුල උපදේශ පන්තිම කියලා තියෙනවා. කය හිත නැත්නම් අපි කියන්නේ සතිය කියලා. ඒත් අවධානය කය ඇතුළට ගියා නම් අපි දිනු. ඒකෙන් පිට ගිහිල්ලා වෙන කෙනෙක් හරි වෙන තැනක් හරි අතීතනාගත හිතුවනම් තමයි අපිට ආධුනික වශයෙන් කියන්න පුළන්නේ. අසත්‍යමත්, තවල් හීන දකින, හිත පිට ගිය නන්නතර හිතක්. ඒක ඇතුළට ආවනම් ඒ ඇතුලේ යම් ක්‍රියාවලියක් වැඩිම ප්‍රසිද්ධ ක්‍රියාවලිය වැඩිම හිත ගන්න ක්‍රියාවලියට හිත යනවා. එතකොට ඒක හොඳට ඕම විශ්වාසයි සතිය පිළිලා තියෙනවා. ඉතින් එහෙම ප්‍රසිද්ධ තැන් දෙකක් තමයි ඔය උසෝසන පද්ධතිය උද්දම කෙලවරේ හිත පිටනවා ආනාපාන කියනවා යට්ටම කෙලවරේ හිත පිටනවා නම් පිම්බි මැකීම කියනවා. කොයි එක වුණත් දැන් සතිය පිටවනවා. මේ දෙක අතර ಜಾති ભેදයක්, වංශ ભેදයක්, කුල ભેදයක්, නම්බුකාරකමක් නැහැ. ඔහොත් මේක හොඳටම දන්නවනේ කය ඇතුලේ හිත තියෙන කියලා. මෙන්න මේක උනන්දු කරවන්න. අද හිත පිට ගියොත් අනුන් ගැන හිතුවොත් අතර මෙතන ගැන හිතුවොත් ඊයේ හෙට ගැන හිතුවොත් විතරයි අපි කය ඇතුලට ගන්න ඕන. කය ඇතුලේ කොයි එකත් වළංගු අරමුණක්. මම මෙන්න මෙහෙම කියන්නම් ඒක සමාජ ආධුනිකයර බරක් වෙන්න පුළුවන් නමුත් අරණයට ඒක නැත්තම් අත්දකපු අයට ප්‍රෝජනයක් වෙන්න පුළුවන්. මේ ආනපනිය ඇල්ලුවත් මුලදී පිඹීමකින් ඇල්ලුවත් මේක හරි කියලා විශ්වාසය ආපු ගමන් නොබෝ වෙලාවකින් ඕක නැතුව යනවා. නැතු ගියට පස්සේ ආයෙ හිතේ ඉන්න මම මෙතන ඉන්නවා කියන අත්දැකීම තමයි. ඒ නිසා ආනපනේ හරහා ගිහිල්ලා හෝ බිම්බිමැකිලිම හරහා ගිහිල්ලා හෝ මොකක්වත් මල්ලන්නේ නැතුව මම මෙතන ඉන්නවා කියන අත්දැකීමට හිත ගන්න පුළුවන් නම් ඔච්චරයි නිවන කියන්නේ. ඉතින් ඒකට කෙලින්ම ගියාට පස්සේ නිවන එච්චර ලාභද කංකුම් වගේ නිතර ගන්න පුළුවන් එකක් කියලා බය හිතෙනවාට කියනවා ආනාපානික අරගෙන ජීවම් කරලා ආපහුවෙන්ට එන්න. නැත්නම් පිම්බිම හැකිලිමට ගිහිල්ලා ඒකේ ජීවම් කරලා එන්න. නමුත් ජීවම් කරන්න ඉස්සෙල්ලා ඉඳ ගන්නකොටම මම දැන් මෙතන ඉන්නවා කියලා හැඟීමක් එනවනේ. මම ඇවිදිනව නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන කියලා ඕක තමයි නිවන කියන්නේ. ඉතින් මම මෙහෙම ඇයි කියන්නේ අපි මුළු සංසාරෙම කරලා තියෙන්නේ ඔන්නෝ චිත්තක්ෂණයට වෛර කරන එකට. මුළු සංසාරෙම මේ ජීවිතේ මෙතෙක් කල් කරලා තියෙන මේ මම දැන් මෙතන කියන එකට වෛර කරලා ඊය ගැන හිතුවා හෙට ගැන හිතුවා අරය ගැන හිතුවා මෙයා ගැන මෙතන ගැන හිතුවා ඉතින් ඒව භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉතිහාසය භූගෝලය සංස්කෘතිය කියලා নানা ආකාර විෂයන් දාගෙන අනාගතා මේ හැම විෂයක්ම වර්තමාන මොහොතට වෛරයක් දැන් අපි කියන ඒ විෂයන් ඉගෙන ගත්ත දැන් ඇතිනේ පරිප්පුව කෑවා දැන් මේ විෂයන් කරන ගමන් බලපන් පුළුවන් නම් මම දැන් මෙතෙන්ට යන්න ඒකට යන්න බැරි නම් එයා භාවනාවට අබහුවයයි මං කියන්නේ කාටවත් අබහුවය කරනවා ගියාට මේකට කොච්චර වෛර කරනවද ආය අතීතයට යන්න හදනවා ආය අනාගතයට යන්න හදනවා ආය අරය ගැන හිතනවා ආය අතන ගැන හිතනවා ඒක නිසා පටන් ගන්නකොට මේ මම දැන් මෙතන ඉන්නවා කියන දෙන ලොකු රාමුව තමයි ලොකු අධ්‍යයනය මම මෙතන ඉන්නවා ඒක සර්වචාන්සේ සඳහන් කරන්නේ නිශීදති පල්ලංකම් පරිමුඛං සතින් අබුචිත්වා නිෂිද්ධි පල්ලංකා. අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාකාරගතව නිෂිද්ධි පල්ලංකා. පල්ලංකේ ඊදී. ඒ බව දන්නවා ඉදීවන් තමයි. ඊට පස්සේ තමයි සතු වාස සති සතෝ පස්ස සති නැත්නම් බිම්බි මැකිලිම ඔක්කොම බලන්නේ අරක තහවුරු කරගන්න. ඒක තහවුරු කළත් ඒ ආනාපානේ ක්‍රමයෙන් ගෙවෙනවා. බිම්බි මැකිලින ගෙනිච්ච ආයෙත් එන්නේ අර පටන් ගන්න. මම දැන් මෙතන කියන එක තමයි. ආධුනික යෝගාවචරය මේක රවුමක් ගහලා ආපහු එතෙන්ට ආවට දක්ෂ යෝගාවචරය දන්නවා මූඩ් එක හොඳ නම් පරිසරය හොඳ නම් රුදු තැනක නම් වාඩි වෙන්නේ හිත භාවනා යම්මක නම් ඉඳ ගන්නකොටම තමයි තේරෙනවා මම දැන් මෙතන ඉන්නේ. ඒකට ආනාපාන ජග් ගහන්න ඕනෙත් නැහැ, බිම්බි මැකිලි ඕනෙත් නැහැ, මෙනෙහි කරන්න ඕනෙත් නැහැ, මොළ බඳාක බලන්න ඕනෙත් නැහැ. මම දැන් මෙතන ඉන්නේ කියන එක තමයි මට තියෙන ගැලවුම් මාර්ගය, මට තියෙන ക്ഷേම භූමිය, මට තියෙන නිරා මේ මේ නික්ලේශී තන එහෙම නැත්නම් නිර්මල තන කියලා එයාට වෙන මොනවත් ඕනේ කරන්නේ. එතන හිත තියාගන්න බැරි නම් හිත අකී කරුණම් අතීතනකට දුවන නම් ආනපානෙ පෙන්නලා අර අම්මා කඩේ ගිහලා එනකන් තාත්තා බබාට සූපෝ දීලා බබා ෂේප් කරගෙන ඉන්නේ. බබා හඳනකොට සූපෝ දෙනවා. තාත්තට තනයක් නැහැ නේ, තීරි නැහැ නේ. අම්මා ළඟනේ තනේ තියෙන්නේ, අම්මා ළඟනේ කිරි තියෙන්නේ. ඉතින් එනකන් රබර් සූපෝ දෙනවා එකක් තමයි ඔය ආනපානෙයි. පිම්බීමෙන් කිරීමයි. ඒක ආයතන තුලට පස්සේ එන්න වෙන්නේ ඉරියව්වට තමයි. ඒ නිසා ඉරියව්වේ තමයි ප්‍රධානම දේ. නමුත් තේරෙන්නේ නැති දේ අපිට ඉන්න බැරිද? මොකද ඉරියව්ව හරීම කම්මැලි. හරීම නීරසයි. හරීම ඒකාකාරී. හරීම අසරණ කරන සුළුයි. හරි බයලවන සුළුයි. ඒකයි අපි මේ ලයිට් දාගෙන සෙනගත් එක කතා කරලා අරයයි මේක කතා කරගෙන ඉන්නේ බැරි වෙලා හරි හිත ගියොත් Taman ඉන්න ඉරියව්වට අපේ හිත පුදුම බයයි. ඒක නිකන් ඉච්ඡා බංගත්වයක් වගේ. ඉතින් බුදුජානනාච කියන ලොකුම පිංගම ලොකුම සද්ධාව ලොකුම වීරිය ලොකුම සතිය ලොකුම සමාධිය ලොකුම ප්‍රඥාව තමයි මම දැන් මෙතන ඉන්නවා ඒ බව දන්න. ඒ බබා හඬන වෙලාවට තමයි රබර් සූප්පෝ දෙන්නේ ආනපානෙ හෝ ඉම්බි මැකිලි මේ දෙකෙන්ම වෙන්නේ මොකද්ද අන්තිමට ඒක ගෙවම් කරලා ආයෙ මෙතෙන්ට එන්න ඕනේ. ඒ නිසා ආදුනිකයෝ මතක තියාගෙන කොහේ හරි හිත බන්ධන තයක් තියාගන්න ආනපානෙ හෝ ඉම්බි මැකිලි මේ දෙක ඇති ભેදයක් නැහැ. ප්‍රවීණ කට්ටිය මතක තියාගන්න ගීගාම හිත ආනපානේ පිම්බීම හැකිලිම අල්ලන්නේ නැතුව මේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් පරියන්ගේ 100%ක් සාර්ථකයි. ඒක නම් තියෙන අභියෝගය තමයි සක්මන් කරන වෙලාවෙත් සක්මනේ ඉන්න බව දන්නවනම් 100%ක් සාර්ථකයි. පිඟානක් කෝපයක් හොදනකොට පිඟානක් කෝපයක් හොදන බව දන්නවනම් 100%ක් සාර්ථකයි. බලනකොට ආනකොට දකින්නකොට වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට ඒ බව දන්නවනම් 100%ක් සාර්ථකයි. ඒක නිසා අපි මේ තාක්ෂණික වශයෙන් දෙන මේ මූල කර්මස්ථානයේ ලැබුණයි කියලා හෝ ලොකුට පෙන්නයි කියලා හෝ පෙනුන්නේ නැයි කියලා පශ්චාත්තාප වෙන්නේ ඒකේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්න දන්නේ නැති නිසා. ඒක දීලා තියෙන්නේ අර බබානල වණ්ඩ දෙන සූප්පක් වගේ විතරයි. ඒකේ කිරි නෑ. ඒක ගෙවුනට පස්සේ ආයෙ හිත යන්නේ මේ මූල කර්මස්ථාන නිසා අපි ඊයේ අහපු බණපටියේ පරියන්කේ පිළිබඳ කරන දේශනේ සක්මණ පටන් ගන්න ඉස්සෙල්ලා අවසාන වාක්‍ය දෙකක් තියෙනවා. ඕක මතක් කරලා පටන් ගන්නකොට ආනපන නොපෙනුනත් ඉන්න තැනට හිත යනවා නම් ඉඳගෙන ඉන්න එකට ඒක ආනපන ගිහිල්ලා හරහා මෙතෙන් දෙනවට වැඩිය ඍජු ගමනක් අන්න ඒකට සූදානම් මනසක් ලෑස්ති මනසකින් යන්න මේ මේ ප්‍රශ්න කරුට නෙවෙයි මම මේ කතා කරන්නේ මේ ප්‍රශ්නේ හරහා අවස්ථාව අරගෙන මේ විදිහට අවුල් කරගන්න නැති වෙන්නයි මේ අවසාන වාක්‍ය දෙකම එකතු කරේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අටාංග උපෝසත සීලේ විකාල භෝජන නච්ච ගීත වාදිත උච්චාසයන මහසාන යන සීපද තුන පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන් ගෞරවනීය ඉල්ලා සිටිනේ. මේකේ විකාල භෝජන පිළිබඳව මම හිතන්නේ අපි සකස් කරපු ආටිකල් එකක් තියෙනවනේ. කොහෙද තියෙන්නේ? ඒක කියව ගන්න. අපි දාලා තියෙන එක අපි ගත්තේ අපේ අපත්ලි වදාලා පෙරේරු කණේ ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලේ දැනගත්ත විකාල භෝජන ශික්ෂාපදය. ඉතින් ඒක මම හිතනවා මේ බරපතල ප්‍රශ්නයක්. මොකද ඔක්කොගෙම ලොකුම ජයග්‍රහණය තමයි රැයට කණ එක. ඩ්‍රයිවිල්නේ හොඳ එක. මුතුමරු පළවෙනි අවුරුදු 20ම කණ්ඩ දීලා තියෙනවා සංඝයාට. පස්සේ තමයි කිව්වේ රැයට කණ එක නැස කරමු කියලා බුදුහාමර විද්දුන අඩු කිව්වා. වංශය අපි උපදම්බදා කරනකොට පැවිදි කරනකොට ශික්ෂාව දැන් නැතු වෙනවා දැන් ශික්ෂාව දැන් දානවා අපි කනවා ඔය කවුරුදවත් කනවා නේද ඉතින් ඇත්ත තමයි නාටකික පොසොත්තු කියවන්න බුදුහාමුදුරු දෙක උදායි හාමුදුරු කොච්චර කණ්ඩු කරාද දැන් ඉන්න කට්ටිය බුදුහන්සේ රණ්ඩු කරන්නේ නැතුව රැට කනවා ඒක ඒක ඉති ප්‍රශ්නයක් නෑ මේ ගියෝ හර්ගෙත්තම රේට් එකටම නොකා ඉන්න කල්පනා කරනවා ඒ දසසිල් තියෙන ප්‍රශ්නයක් නෑ කාට වුණත් අපි කියන්නේ ශික්ෂාපදයේ තේරුම් ගන්න ඒකට ලිඛිතව දීලා තියෙනවා. ඒක හැම රිට්‍රීට් ඕගනයිසර් කෙනෙකුටම එnde ඉස්සෙල්ලා ඒ ගිහියන්ට මතක් කරලා දෙන්න කියන එක අපි කරලා තියෙන ඉල්ලීමක් මේ රිට්‍රීට් කවුද ඕගනයිස් කරනවා කියලා කියන්නේ. හරි පිළිගන්නේ නැද්ද මේ කට්ටියට එnde ඉස්සෙල්ලා මේ පත්‍රිකාව දුන්නොත් හොඳයි කියලා. ඉතින් ඇයි ඒක කරන්නේ නැත්තේ? ඉස්සරහට කරමු. අපි දැන් දත් ප්‍රශ්න නැහැ. ඒකෝට එන්නේ ඉස්සලා දන්න. මම අද දීලා ඉරිය පණිවිඩයක් සංඝවන්සලට මතක් කරන්න කියලා එන්නේ ඉස්සලා අඩු ගානේ දසසිල් රකින්න ඕනේ. ජීව අටසිල් රකින්නකොට පිළිදුණත් සාමාන්‍යුණත් උපසම්පදුණත් දසසිල් රකින්න ඕනේ නැත්නම් එන්න එපා. මොකද අපිට එහෙම මේ හරක් ගාල් කරන්න වැඩක් මෙතන නැහැ. දන්නේ නැති කෙනෙකුට අපි සාකච්ඡා කරන නිසා අපි රේරුකාණ සංස්කේ එක ඒක අතර උපසම්පදා සීලේ පොතේ තියෙන්නේ. ඒක කියවගන්න නච්ච ගීත වාදිත කියන එක ඍජුයි ඒ වචන ටික දන්නවනේ. නච්ච කියන්නේ නටනවා, ගීත කියන්නේ ගයනවා, වාදිත කියන්නේ වයනවා, විසුක දර්ශන කියලා කියන්නේ විහිළු දර්ශන. ටෙලි ඩ්‍රාමා, කොමඩීස්, විසුක දර්ශන, මාලා මල් මාලා නැත්නම් රත්තරන් මාලා ගන්ධ සුවඳ විලවුන් විලේපන ලතු මාලා ගන්ධ විලේපන ධාරණ කියලා කියන්නේ පින්නට නැට්ටුව නටනකොට අර මෙතෙන් පිත්තල කැල්ලක් තියලා බලනවා මෙතෙන් පිත්තල කැල්ලක් වෙනස තියෙනවා මේ අත වටේ නයිකට ගහගෙන ඉන්නවා ඒක මස්පිඩු පෙන්වන්න කරන එකක් ධාරණ මණ්ඩන කියලා කියන්නේ මස්පිඩු පෙන්වීම සඳහා තෙල් ගහලා අර ගට්ස් පෙන්වන කට්ටිය පාරයිනේ දාලා තියෙන්නේ රූපලාවන්‍ය මධ්‍යස්ථානවල නැත්නම් කාන්තාවන් තෙල් ගාලා තමන්ගේ අංගපසඟ පෙන්නකට ඉන්නේ. ඒකට කියනවා විභූෂණ කියලා. මේ ඇති මස්පිඩු වැඩිපුර පෙන්නඳ ඒ කාන්තාව ඉති මම දන්නේ මම ඔය සමහරලාට ප්ලේන් එක යනකොට ඒ සංගරාවල තියෙනවා ගෑණිගේ අර කෑල්ල නැත්තම් මෙන්න මේ කෑල්ල දාලා පෙනුම අරන් දෙන්නම් කියලා. රබර් රෝලින් හදලා තියෙනවා. මෙච්චරයි කියලා ඉතින් මට දෙනවා කියලා වස වීලජ්ජාවක් නේ මේක දැන්. සාක්කුවට මේ කෑල්ල දාගන්න පස්ස සාක්කුවට උඩු සාක්කුවට මේ කෑල්ල දාගන්න. එතකොට මේ කෑලි හම්බ වෙනවා. මම කියනවා මණ්ඩන විභූෂණ. ජනාධිපති සම්මාන තියෙනවා අරක විභූෂණ මේක විභූෂණ කියලා. ඉතින් ජයජාතන මහත්තයා ඇවිල්ලා කිව්වල එක දවසක් මේමයි දැන් මට දෙන්න තියෙන්නේ මේ විභූෂණ කියන වචනේ තේරුම දන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ පූජා විසරද විභූෂණ. ඊවන්ත කරු මේ දෙන මිනිහා මම දැනගන්න බෑ මොකක්ද මේක දන්නේ නැහැ කිය. මේ මවාපාන. නැති දේ මවාපාන. එහෙම නැත්නම් අංගපසඟ හුවා දක්වනවා. ඒක නිසා විභූෂණ මණ්ඩන විභූෂණ ධාර නච්ච ගීත වාදිත විසුක දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨාන විභූෂණ කරන ස්ථාන විභූෂණ කටයුතු කරන්නේ. ඒක නිසා මේ ඇඟේ තියෙන නරක බලනවා කියලා මේක අසුචි කියලා බලනකොට බුදුහාමරණ දොස් කියනවා මිච්ඡර ලසන මනුසාත්මේ නරක බලනවායි කිය. නැස්චාත්‍යයක් කතා කරනවා අසුභයක් බලනවායි කියලා ආශ්චාත්‍ය කතා කරන දේවධර්මවාදීන් හැම වෙලාවම කුණු කුණු කුණු කුණු කියලා බුදුහාමරණට බයිනවා. මිච්ඡර ලසන මනුසාත්මේ අසුචි පෙන්නනවායි කියලා. මෙතෙන්දී අසුචි පෙන්නනක නෙමෙයි මේ කුෂ්ඨ රෝගියාට ආයිත්තන් දාන්න යන්න එපයි කියලා. කුෂ්ඨෝගයට කොච්චර ආයතන නම් ලස්සනක් නැහැ. මේකේ නව දොරෙන් කාර්ලු වැగిරෙන ශරීරයක් තියෙන්නේ. ඔකට මේ නැටුම් ගැයුම් වැයුම් වලින් මාලා ගන්ධ විලේපන වලින් විභූෂණ කරන්න එපා. ඇත්තටම කියනවනම් තිබුණට රෙඩි අජුවටපත් වෙනවා. කිල්ලෝ එක දන්නවනම් කොල්ලෝ එහෙම කියනවායි කියලා. හැබැයි සමහර කොල්ලෝ එහෙම කියන්නේ නැහැ. මගේ දැන් කොළු වයස ගිහිල්ලා නිසා මම මේ කියන්නේ. ගෑණියන් නිකන් නාවලා ගත්තාම තියෙන ලස්සනවත් නැහැ. මේ අනම්මනම් ලතු උලා ගන්න නටන්න ගියා. නැත්නම් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ ඒක නම් මට තව කමක් නැහැ. මේ පිරිමි අංග පුලා මේ රූපලාවන්‍යයට යනකොට වමනයට යනවා මට. පිරිමි රූපලාවන්‍යයට. ඒක දැඩි අප්‍රියයි පිරිමි නටනවා දකිනකොට. චික්කේ. ගෑනුන් උපදලා තියන්නේ නටන්න බෑ නටපන්. පිරිමි නටනකොට මට නිකන් නැට වෙනවා. මොන කෝලමක්ද මේ? ඉතින් අපි මෙතෙන් ඇවිල්ලා හිතා ගන්නවා නෑ අපි කාටවත් මම පාණ්ඩයක් නෑ අපේ තියෙන ශරීරයේ ස්වභාවය මේකේ තියෙනවා. ඕගලන්ට පිළිකාන්තාන උණු වතුර දීලා තියෙනවා නාන්න. නාන්න නැතුව ඉන්න බෑ මොකද හඩු ගඳ ගන්න ඉඳලා. හැබැයි මේ ලතු ගන්න යන්න එපා. මේ මේ ටිකේ ඉන්නකම්. ඒ නිසා මේ වචන සෙට් එක දන්නවනම් ඒකේ හොඳටම මේ තීරුම් අරගන්න පුළුවන්. අනිත් එක තමයි උච්චාසයන මහාසයන මං ඉස්සර කිව්ව විදිහට තමන්ගේ ධන හිසට වැඩිය උස දීඝාසන රාජාසන ඒ සුඛභෝගී ආසන වල ඉඳ ගන්න එපා. එතකොට ශාරීරික කාමය සුඛභෝගීත්ව වෙනවා. ඒ නිසා මෙහි තියලා තියෙන ආසන පුළුවන් තරම් ඒක අර නිසීනාස වලට ගැලපෙන දේවල්. ඒකත් අපි පාවිච්චි කරන්නේ අර තියෙන භාවනා කරනකොට තියෙන කරදර අඩු කර ගැනීම සඳහා පමණයි. මේ ටික තමයි මේ ශික්ෂාපද ගැන කතා කරනකොට කියන්නේ. මේවා ගැන මම කියනවා භාවනා නොකර ගෙදර තුල ඉන්නකොට ඒරුකණ චන්දවිල ස්වාමීන් වහන්සේකම පොයිදිනී කියන පොත තියෙනවා. එහෙම නැත්නම් ශාසනාවතරණේ එහෙම නැත්නම් සාමනීර බණ දහම් වගේ ඒ ටික කියවන්න. එතකොට හුඟක් විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි ඕනට වැඩිය අත්කලමතාන යෝගයට දාන්න එපා. ශරීරයේ සාමාන්‍ය සැප පහසුකමකින් තියාගන්න භාවනාවට ගොඩාක් ශක්තිය ඕනේ. ඒක නිසා නොකරන බිබිම්බු තියාගෙන අනවශ්‍ය දුක් ගන්න යන්න එපා. අවශ්‍යතාවයක් නැතුව මධ්‍යම ප්‍රතිපදාව තමයි හොඳ මේක. පරම සරණයි බෝධිසත්වයන් වහන්සේ ආනාපානසති භාවනාවේදී මොනේ කලතු එක්ලස ආකාරය ගැන පැහැදිලි කර දෙනමින් ඉතා කරුණාවෙන් සහ ආනමස්කාර පූර්වකව ඉලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ කෙනාට මම ඉල්ලා හිටන සාකච්ඡාවේ නාමයේ දැනට පේන ආකාර ටික මට කිව්වොත් මට කියලා දෙන්න පුළුවන්. එතනට මේ පටන් ගන්නකොටම කවදාකවත් භාවනා කරපු නැති අයට මේ ගොඩාක් විස්තරළුවේ දැම්මොත් ඒක හරීම බාධාවක් වෙනවා ආධුනිකයෙකුට. ඒ නිසා මේක නම් භාවනා කරපු කෙනෙක් නම් මම ඉල්ලා හිටිනවා දැනට ආනපන කරනවද උපදේශයිතව කරනකොට පේන්නේ මොනවද? අන්න ඒ ටික මට පදනමක් සහිතව විස්තර කරලා දෙන්න පුළුවන්. මේ ආධුනිකයෙකුටත් කරදර නොවන විදිහ. නැත්නම් මේ අහන ප්‍රශ්න උසස් පෙළ ප්‍රන්ති අහන මේ මොන්ඩිසෝල් පන්ති ළමයි ටිකක් ඉන්නවා. ඒ ගැලපෙන්නේ නැහැ. අපි මේ පටන් ගත්තා විතරනේ. එනිසාම ඒ වුණත් මම කියන මේ ප්‍රශ්නේ අහපු කෙනා කැමති නම් Tamange අධ්‍යක්ෂකව ඉතු කරන්න මම කියන කිසිම බාධාවක් වෙන්නේ නැති විදිහට ආධුනිකයට උනත් ධෛර්යයක් වෙන විදිහට උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා Tamange අධ්‍යක්ෂකව මේකතු කරන්නේ නැතුව මගේ ප්‍රශ්න ඇහුවට මම උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න කරුට මම කියනවා දැන් ඉදිරියපත් වෙලා මයික් එක ගන්න කියනවනම් උගාවක් හොඳයි. නැත්තම් මේ ප්‍රශ්න කොළියෙම ආයෙ ලියන්න මට පේන්නේ මෙහෙමයි මේකේ තව බුදුහමතුරු පෙන්ලා තියෙන ඉතුරු ආකාර මොනවද කිව්වොත් අර පේන දේට සාපේක්ෂව වචන හරහා මට පුළුවන් කියලා දෙන්න. නැත්තම් මට ගොඩාක් හිතලා කියන්න වෙන්නේ ඒක පළවෙනි දවසේ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඉදිරිපත් ඉදිරිපත් වෙන්න එහෙම නැත්තම් ලිඛිතව ඇත්තටම ඕනේ නම් ලිඛිතව හෝ ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටමින් නිසද්දතාවය හරහා පියන දෙවෙනි ප්‍රශ්නට. ඊගා ප්‍රශ්නට. ගෞරව ස්වාමින් වහන්සේ අවසාන චිත්තසිත පවත්වාගත යුත්තේ කෙසේද? ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. දැන් මේ ආනාපාන භාවනාදී දැන්ට පවතින හිත කියන්න මට දැන්ට භාවනා කරනවද? ඒක කොහොමද මේ අරමුණට හිත දාපුවාම යලියවට හිත දාපුවාම සක්පණිත් දාපුවාම පවතින්නේ? ඒ අත්දැකීම හරහාගේ දැකී මේ කියන්නේ මේ මොන්ටිසෝරි පන්ති පාස් වුණාට පස්සේ කීයටගේ යුනිවර්සිටි එක්සෑම් එකට කොහොමද උත්තර දෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ වෙලේ හරි දුවලා දිනුවට පස්සේ පුළුවන් ඔලිම්පික් ගන්නට කියලා දෙන්න. ඉතින් මේ වෙලේ දුවලා වෙන්නන්න ඕ. නැත්නම් අන්තබා තරගයේ නැත්නම් දිස්ත්‍රික්ක තරගයේ දිනුවට පස්සේ පුළුවන් ඔලිම්පික් ගන්නට කියලා දෙන්න. මේ දිස්ත්‍රික්ක තරගයටවත් යන්න ඕන ඔලිම්පික්ද? එනිසා දැනට අරමුණට හිත පිට නැති කියන්නේ මේ ඔක්කොම කරලා සිල් අරගෙන මේ වගේ දණ්ඩයිලා මේ කරගෙන යන වැඩේ කොහොමද දැන් භාවනා කරන්නේ කියලා කිව්වොත් ඒ අහරහා පුළුවන් ඔය කියන ප්‍රශ්නට උත්තර දෙන්න විශේෂයෙන් මම කියන මේ වගේ ප්‍රශ්න කරුණා කරලා මේ සභාවේ තියෙන මේ ප්‍රායෝගිකත්වයේ පිටතට යොමු කරන 40ගේ 50ගේ අවධානය පිට යොමු කරන මූලධර්ම ප්‍රශ්න අහන්න එපා. තීරමක් නැහැ මම කවදාවත් උත්තර දෙන්නේ නැහැ. අහන්න ගමන් අදාළ දෙයක්. නැත්නම් මේක අදාළ වෙන්නේ කොහොමද කියලා අහන්න. මේක මගේ ජීවිතේට කොහොමද අදාළ වෙන්නේ කියලා කියන්නේ. එතකොට නම් මම එනවා සාකච්ඡාවට. නැත්තම් මේ පටන් අරගන්න මංගල වැඩපිළිවෙලකදී මේ වගේ මූලධන ප්‍රශ්න අහලා අහලා මේ කාලේ නාස්ති වෙනවා. ඒ නිසා තමන්ගේ මූල තමන් භාවනා කරනකොට සතිය පිටරන ඇති කියනවනම් මම කියන මම කැමති ඉදිරියට යන සාකච්ඡාවට. එහෙම නැත්තම් මේ ප්‍රශ්නේ ආය අහන්නත් එපා කියලා මම කියනවා. ඉස්සල ප්‍රශ්නත් වගේ නැවත ලියන්න එපා. මේක බබයි බේස්ම දෙන්නම කැලේට විසිකොල දාලා භාවනා කරන්න. ගරුතර ස්වාමීන් වහන්සේ උපෝසත දස සීලයෙන් අටාංග සීලයට වඩා සමාදන් වන එකම සීපදේ වන ජාතරූප රජත පටිඝානා වීරමණී සික්ඛාපදං සමාදියාමි යන සීපදේ පූර්ව කියා දෙනමින් ගෞරවණීයලා සිටිමි. අවහන්සේට නියෝගී යෝගී සෝපතම. ඒකත් අර නච්ච ගීත වාද වගේ ජාත කියලා කියන්නේ මේ රජත කියලා කියන්නේ රිදී ජාත කියලා කියන්නේ රත්තරන් හෝ රත්තරන් වෙනුවට ගන්න දෙයක්. ජාත රූප නෑ. රූප කියලා කියන්නේ රත්තරන් විනුවට ගන්න එකක්. රජත කියලා කියන්නේ රිදි ඉස්සර පාවිච්චි කරේ ඕවා තමයි හල්ලි වලට. ජාත රූප රජත පටිඝහන වේරමණි තමන් කවුරුට දුන්නත් හම්බ කරලා ගත්තත් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක විරමණය කරනවා. ඒ නිසා මුදල් හෝ මුදල් විනුවට පාවිච්චි කරනක් හෝ බැංකු ගිණුමක් හෝ මුදල් පිළිබඳ චෙක්පතක් හෝ රක්ෂණ සහතිකයක් හෝ ඒ මොනම දෙයක්වත් පාවිච්චි කරනවා නම් යාට දසසිල් නෑ නැත්නම් දසපිනි සීලේ නෑ ඉතින් ඒ නිසා යා පිනී හිටිනවා නම් මම දසසිල් පෙන්න කෙනෙක් වශයෙන් එහෙම තියාගෙන ඒක නා තෙය සම්මාසයට වැටෙනවා සිල්පද මවාපාල සිල්පද රකින්න නැතුව රට්ටුන්ගේ නඳුල් ලබනවා රට්ටුන්ගෙන් සිව්පසේ ලබනවා එහෙම නැත්නම් මේ උපාසක උපාසිකාවන් වශයෙන් සිල්පදයට පිනී හිටියද සිල්පද රකින්නේ නැහැ ඉතින් ඒක මේ සර්වචනංශේ සඳහන් කරමේ ජාත රූප රජත රත්තරන් හෝ රත්තරන් වෙනුවට පාවිච්චි කරන කියන්නේ නෝට්ටු වගේ දේවල් එහෙම නැත්නම් ශීල් කාලා හදපු කාසි වගේ දේවල් එහෙම නැත්නම් රිදි මේ දේවල් පාවිච්චි කිරීම කෙලින්ම පංචකාම සම්පත්තියට සමාන කරලා තියෙනවා සර්වචනංශ. ඒක නිසා මේ පාවිච්චි කරන එක නයි කාම භෝගී කියන අතර වෙනසක් නැති විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. නමුත් ඒක තියෙනවා ගොඩක් තව සාසනික වශයෙන් ඒවා පාවිච්චි කරන්න හැටි රාජ රාජ ශික්ෂාවේදී කොහොමද ඒකට පිළිපදින හැටි කියලා ගොඩක් උපසම්පදා සීලයට බලපාන්නේ අනික් අයට වෙලා තියෙන්නේ Taman ශිල්පදයක් සමාදන් වෙච්ච බවකට සමාදාය හික්කති හික්කාපදී කියලා ශිල්පද සමාදන් වෙනවයි කියලා ශිල්පපතේ වශයෙන් පෙනී ඉඳලා ඒ ශාසනික ගෞරවය ලැබලා ශිල්පද කඩනවා නම් ඒක ආනා චක්‍රයට නැත්නම් මොනවද ඒවට කියන්නේ මේ ලෝක සම්මත ශිල්පද නෙවෙයි මේවා බුදුන්සේගේ පඤ්ඤති ශික්ෂාපද. කැඩීම බුදුජානනාංශයට කරන නිග්‍රහයක් වෙනවා. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කරන එක හොඳ වැඩක් නෙවෙයි කියන. ඒ නිසා ජාතරූප රජිත කියලා කියන්නේ රත්තරන් හෝ රත්තරන් විනෝඩ ඒ විනෝඩ ගන්න දෙයක් හෝ රිදි. ඒ නිසා අපේ ලොකු සාංශ පොතේ සඳහන් කරලා තියෙන්නේ බැංකු ගිණුම් රක්ෂණ සංස්ථා සහ චෙක්පත් වගේ දේවල් දැන් තියෙන විදිහට ඔය මාස්ටර් කාඩ්ස් එකේ ක්‍රම තියෙනවානේ ඒව භික්ෂුවකට හෝ දස්සිල් රකින්න කෙනෙකුට කැප නැහැ. පුරාචාර්යයි අතිගෞරවනීය ශාන්තුන් වහන්සේ ගොඩක් මා නිවසේ භාවනා කරමින් සිට නිරා ගැනීමට ගිය විට කන්දරේ වැටුණු ශබ්ද ලොකු මහත්මයෙන් දැනෙන්න ගත්තා. ශබ්ද කන්දරේ ස්පර්ශ වූට ශක්තිපිනාමෙන් දැනුණා. ඒකම මා ගම්මත කන්දරේ වැදින විට පර්ශවික ශක්තියක් ඉපදුනාමෙන් දැනුණා. ශක්තිය. ශක්තිය. ඉපදුනා. ඉපදුනා වගේ. ඉපදුනා හොඳයි. දැන් ඒකම මා වම් අත දකුණු අතින් කසන විට කුඩා තික්මෙන් දේකුත් ඒවට රන් පැහැමෙන් දේකුත් ඇති වුණා. මේ සෝත විඥානය සහ කාය විඥානයද සිත කියන්නේ එවන් වූ ශක්තියක් පමණද? එසේ නැතහොත් මා දැක ඇත්තේ ඉතින් මවුණු දෙයක්ද? තව දිනක් උදේ අවදි වන විට පිටියේ රබානක පමණ ප්‍රදේශයක කළු තීක්මෙන් දෙයක් ඇති වෙනවා නැති වෙනවා දුටුවා. ඇහැරුණ ගමන් පෙනෙන දෙයක් කියා සිතා ඇස්පිස තමා බැලුවා. තව ටික වේලාවකින් ඒ නැති ගියා. තව දිනක් මා සැතපී ධාතු මනසකාරයේ තෙන් හිටියේදී මුළු ඇඟම ඉතාමතා පස් කැපලි වලින් ඇති ඇතිසේ සිතින් පේන්න ගත්තා. මම ප්‍රමිත කතා කරන නිසා ඒ නැති වී ගියා. මන් භාවනාවේදී මට මේ දේවල් නැවත සිහිපත් වෙනවා. එසේ සිත්පත් කිරීම සුදුසුද? පත්කෝයේ ගැටෙන විට කාය විඥානයේ දෙස පිටක් උපදින්සර මේ වෙනවා. ඒ පටවි ධාතුව ධාත්ව සාපේක්ෂව හතරා ගැනීමක් විශේෂිතනවා. මා කෙරේ කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් නිවන් සුවය පතමි. මේක ගැඹුරු වෙන්න පුළුවන් නමුත් පැතිකඩ තුනකින් විග්‍රහ කරන්න වෙනවා. අපේ මනස විශේෂයෙන්ම චිත්ත මට්ටමටපත් වුණ පන්ටපරපත් වුණාට පස්සේ සාකච්ඡාව ගෙනියන්නේ සංනිවේදනය කරන්නේ සංඥා මාර්ගය. ඒ නිසා ප්‍රകൃතිය නෙවෙයි අපි කතා කරන්නේ ඒ විනෝඩ පත් කරන ලද සංඥාවක් කරා. ඒ නිසා ਸਰවඥාන්සේ සඳහන් කර තිනවා ස්පර්ශක්‍රියනට ආකාර ඩිංග නිමිටි උද්දේශ කියන හතර හරහා තමයි අපි අපි ඔක්කොම සම්මුතියකට එන්නේ මේ ආකාර මේ ලිංග මේ උද්දේශ මේ නිමිටි. ඒ හරහා යන්නේ මේ ඔක්කොම නිමිටි. ඉතින් මේ නිමිති ආවට පස්සේ මගේ මනස කියන ওই නිමිත්ත සද්දයක්, ওই නිමිත්ත රූපයක්, ওই නිමිත්ත ගඳක්, රසක්, පහසක්, ওই නිමිත්ත ප්‍රිය දෙයක්, කමනාප දෙයක් ආදී වශයෙන්. හැබැයි ඒක ප්‍රകൃතිය නෑ. ප්‍රകൃතිය වෙනුවට ආපු ප්‍රകൃතිය හඳුනා ගැනීමට තමන්ට ලකුණ. සංඥාව තමයි ඔය වැඩ කරන්නේ. ඒක හිත නෙවෙයි, හිතේ වැඩ කරන සංඥා ස්කන්ධේ නැත්නම් සංඥා චෛතසිකේ. ඉතින් මේක කොම්පියුටර් සයන්ස් එකේ ගන්නවා නම් කොම්පියුටර් එක අපි කීබෝඩ් එකේ මොනවා ගැහුවත් ඒ එන දේ ඒ කාන්තේම අසවල් සංඥාව ගිහිල්ලා ප්‍රොසෙසර් එකට යන්නේ. අපි කරන්නේ කයන්න ගැහුවද ඉංග්‍රීසියෙන් අරනවා කිය යකුර වෙන්න පුළුවන්. කම්පියුටරේ සිංහල ඉංග්‍රීසි නෑ. එයා ඒක තැම්පත් කරගන්නේ මෙමරි එකට ගිහිල්ලා ඒක සංඥාවක් ඊට පස්සේ ආයෙ ඒක ආපහු ගන්නකොට අර දාපු ක්‍රමයටම ඇවිල්ලා ඩිකෝඩ් වෙලා වදිනවා. ඒ නිසා අපි මේ යම් දවසක අපි තේරුම් ගත්තොත් අපි ඉන්නේ ප්‍රകൃති නිවේ සංඥා ගොඩක කියලා එතකොට අපිට තේරෙනවා මේ සංඥා ප්‍රകൃතිය සංඥාව බාටපත් වෙන එක මගේ රුචියට මන අපිට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මගේ කම්මජ චිත්තජ උතුජ ආහාර දෙහෙතු මත ප්‍රകൃතියක් ලිංගයක් නිමිත්තක් ආකාරයක් උද්දේශයක් නැති ශක්ති මේ ලිංගේ බවට මේ නිමිත්ත බවට මේ ආකාරය බවට මේ උද්දේ බවටපත් වෙනවා. ඉතින් මම හිතනවා මෙයාටත් වෙන්නේ ඒකමයි කියලා. ඒක තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. එයාට ඒ ශක්තිය දැක්කට වෙන ලිංගයක් පාල වෙන වෙන නිමිත්තක් පාල වෙන වෙන ආකාරයක් පාලන යාපත ඒකට දෙන වචන වෙනස්. ඉතින් අපි දෙන්න කතා කරනකොට එකම දේ දැක්කට කතාවේදී අලි අවුලක් යනවා. ඒ නිසා මේ දේවල් වල තියෙන මේ නিত্য සංඥා, සුඛ සංඥා, ආත්ම සංඥාවල් සංඥා වශයෙන් දැකීමේදී අපිට පේනවා අපි පාවිච්චි කරන පිඟාන හතරහට ඉදිකඩ ගිහිල්ලා වගේ. ගත්ත වතුර බොන්න ගත්ත වීදුර හතරහට ඉදි ගිහිල්ලා වගේ. ඉතින් ඒකට ඒක අල්ලන්නත් බෑ හිතනවා මේක දැන් භංගුරයි කඩා වැටේ කියලා. නමුත් කැඩිලා නැහැ. අර වෙනද නොදක්ක විදිහට පේනවා මේක බංගුර දෙයක් කැඩෙන සුළු දෙයක් කියලා. ඉතින් යම් වෙලාවක අපි මේ දකින්නේ සංඥාවල් ටිකක් බව තේරුම් ගත්තොත් කලන්ත හැදෙනවා. පුදුමාකාර බයක් ඇති වෙනවා. මොකද අපි අර හිතාගෙන හිටපු මේක නිට්ටයයි සුඛයි සුබයි කියන එක වඩා අභියෝග වෙනවනේ. ඉතින් ඒක හිත නෙවෙයි. හිතට පහින්දින හිත කියන රජේ ඇමතිවරයෙක් විතරයි මෙයා සංඥා වැඩ කරන්නේ. භාවනා කරන යනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පොඩ්ඩක් අර පතුරු ගැහිලා පේනවා. මේ ගුලියට තිබිච්ච එක පණුගුලියක් ලිහෙන්න වගේ ලිහෙන්න පටන් ගන්නවා. එච්චම මේ සංඥා දකිනකොට පුදුමාකාර බයයි නිත්‍ය සංඥාවේ ඉන්න කෙනා. සුඛ සංඥාවේ සුභ සංඥාවේ ඉන්න එකනා. ඒක නිසා සාමාන්‍ය කියන භාවනා කරනකොට ගිරිමානන්ද සූත්‍රයේ කියන විදිහට අනිච්ච සංඥාව ටිකක් හුරු වෙන්න දැනගන්න ඒකට පුරුදු වෙලා යන්න මේ සංඥාව කියන කී වස්තු විදිහෙන් ගන්න අපි පටවන ලද්දා. ඒ පටවන ලද්දෙන් තමයි අපි වස්තුව නැවත හඳුනා ගැනීම කරන්නේ. නිසා මෙතන සංඥාතෝගයක් තියෙනවා. ඕක කාය විඥානේ, චිත්ත විඥානේ, පට වියාපෝ තේජෝ ආය කියලා නම් කරන්න යන්න එපා. අන්නේ කර පටලවිලක් වෙනවා. මේ සංඥාවේ පල්ලාශයක් තියෙනවා. ඒක නිසා භාවනා කරනකොට ඒවට එන්න අරින්න තව තවත්. ගොඩක් එන්න එන්න පටන් ගන්නත් පස්සේ තේරෙනවා. හරියට මේ කම්පියුටර් එක ගලවලා ඉලෙක්ට්‍රික් නෙවෙයි ඉලෙක්ට්‍රොනික නෙවෙයි සබ් ඇටොමික් පාටිකල්ස් වල වැඩ කරන හැටි දැක්කොත් ඒකට වඩා බොහොම සංකීර්ණ ආයතනයක් තමයි මේ මොළේ ඇහ කන දිව නාසය කියන එක කම්පියුටර් එකේ මොනිටර් එක වගේ තමයි ඇහ ස්පීකර් වගේ තමයි කන ප්‍රොසෙසර් එක වගේ තමයි මොළේ ඊටු කෑලි ඔක්කොම ඒ වගේ තියෙන. ඒ කම්පියුටර් පණ නැහැනේ. ඒකට බණ තියෙන කෙනෙක් වගේ වැඩ කරනවා. ලයිට් කරන්ට් එක දීපු ගමන්. කරන්ට් ගන්න නැත්නම් යකඩ ගොඩක්. එතන මේකෙත් පණ ගිය ගමන් සසංහීමි සමනකේ සංඥාව මනස නැතිවෙනවා මේකත් තරකඩක් වගේ. සංඥාව මනස තිබ්බ ගමන් මේ අපේ සිංහල බුද්ධ ආගමට මේ විදියයි කතෝලිකයට අර විදියයි කියලා දකින්න දකින්න දෙයට নানা ආකාර සංඥා දීගෙන කටයුතු කරනවා. ඉතින් මේ සංඥා පිළිබඳ ප්‍රශ්නයක් මිසක් මේක මේ බාගෙට තැම්පිච්ච ගතියක් මිසක් ආ මේ පටවිය අවතේ ජෝකිලල්ලන්න යන්නත් එපා. මේක මේ කාය විඥානය මනෝ විඥානය කියලා අල්ලන්න යන්නත් එපා. අල්ලන්න බැරි නිසා නෙවෙයි නමුත් ඔය පටන් ගන්න තියෙන ක්‍රමේ වැරදි. මේ වෙන දෙයට එහෙම වෙන්න ආරින්. මේ සංඥාවල් වලට ගැට ගැහෙනවා ආයෙ ලියනවා. එතන සංඥාවල ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් මේකට අර්ථකථන දෙන්න ගත්තොත් සංඥාව නිසා උපක්ලේශ 10ක් පහළ වෙනවා මිනිසෙකුට. ඒ හැම උපක්ලේශයක්ම තමයි නිවන් මාගෙන් ඇතුළට දාන. මේ සංඥා විපල්ලාශයක් කියලා දන්නවනම් ඒක ලොකු අරසාවක්. එහෙම නැත්නම් එයා ඒක දිගේ මූණ ධර්ම කොටන ගන්න හදනවා. න්‍යාය කොටන ගන්න හදනවා. හදන්න හදන්න වර්තමානයේ සතිය කැඩෙනවා. පාරෙන් පිටපයින්. එනිසා සාමාන්‍යයෙන් විපල්ලාස ගත්තොත් එහෙම නැත්නම් උපක්ලේශ ගත්තොත් අපි සාමාන්‍ය විසුද්ධි මාර්ගයේ පෙන්වන්නේ වේදනා රූප දෙකට අදාළ උපක්ලේශ 10ක් විතරයි. නමුත් මේ මහායාන සූත්‍ර වගේ සූරංගම සූත්‍ර වගේ වගේදී උපක්ලේශ 50ක් පෙන්නන එක ඉතාමත්ම විචිත්‍රයි සංඥා පිටවන්ත උපක්ලේශ ටික. ඒවට අපි කියනවා මවාපෑම්, මෝනිච්චා, රංගපෑම්, භූමිකා එක එකනට අපි රංගපාන ටික ලස්සනට ඇවිල්ලා තියෙන්නේ ඒ සංඥා හරහා. ඒක දැක්කට පස්සේ තේිනවා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන රංගපෑමක්ද රංගපාන්නේ කියලා. මේ මගේ රුචි අරුචිකම් ටික අනුන්ට ඔප්පු කරන්න. මගේ පෞරුෂත්වය අනුන්ට දෙන්න. මගේ මතය, මගේ ආකාර පරිවිතක්කය අනුන්ට දෙන්න. මේක හරි කියලා හිතාගෙන වැඩ කරන්න බුදුසෙන්ස් කියන ඔබ දෙන්න හදන දේ හරි කියලා ෂුවර්ද කියලා. මේ අනුන්ට හේතු ගන්න හදන උඹට ෂුවර්ද? උඹට ෂුවර් නම් මොකද දවසින් දවස ඔච්චර දුකින් දුකටපත් වෙන්නේ. ඉතින් ඒක දැනගත්ත දවසේ ඔක්කොමලා කරන්නේ බංකොලොත් බිස්නස් එක. එදාට සංඥා එනහරියක් ආදීන් මම ලනුව කන්නේ නැති මේක දිහා මේ සංඥා විතරයි. එහෙම නැත්නම් මේක මායාවක් විතරයි, මේක හීනයක් විතරයි, මේක මිරිඟුවක් විතරයි කියලා දන්නවනම් ඇත්තටම අපිට එන 100 100ක්ම මානසික අසහන නිවන් දකින්න ඉස්සෙල්ලම අයින් කරන්න පුළුවන්. මේක සංඥාවක් කියලා ගන්නවා. නැත්නම් අපි ඒකට පණ දෙන්නේ නැටන් අපිට එන අසහනය සාධාරණීකරණය කරන්න හදනවා. ආතතිය සාධාරණීකරණය කරන්නේ. ඉතින් ආතතිය වැඩ වඩා වැඩෙනවා. මේක හුදු සංඥාවක් විතරයි. ඒ වෙනුවට අනන්තවත් දේවල් තියෙනවා ඔබට හිත විවෘත කරන්න. ඇයි ඔබ ආතතියට මේකේව දන්නේ? ඒකට තියෙන ආසාව නිසා. ඒකේ වගේ එකක් තමයි මේක අල්ලා ආපුවාම මේ කාය විඥානේ, මේ මනෝ විඥානේ, මේ සෝත විඥානේ, මේ පට වියාපෝතාජෝ ආය කියලා කියා පෙන්වන්න දන්නේ හීනෙකට. මිරිඟුවකට, මායාවකට. ඒ නිසා ගොඩාක් ඔය අද්දකින් මෙන්න දෙන්න තේරුම් කරන්න යන්න තරම් අපිට තාම සර්වඥතා ඥානෙ නෑ නමුත් නැවත නැවත කරන්න උනන්දු කරවන්නේ සර්වඥාන්සේ අනන්ත උපදෙස් දීලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානයේ බලමින් පරයන්කේ බොහෝ වේලාවක් සිටීමට පසු ආශ්වාස ප්‍රශ්වාස තුන විය යනු දැනේ. ඉන්පසු පරයන්කේම සිටීමෙන් ශරීරම උඩට පහතට ගමන් කරනු දැනේ. එසේ එක දිගටම කීප වතාවක් සිදුවමින් පවතින අවස්ථාවේ පොඩි තැටි ගැනීමක් වැනි දෙයක් නිසා ඉබේම ඇස් හැර බැලීමට සිදුවේ. මෙවැනි අවස්ථාවක් කළ යුත්තේ කුමක්දයි උපදේශපතමි. වහන්සේ නිරුක්ති යෝගී දීර්ඝාෂ පතමි. නිවන් සුවයෙන්ම සුවපත් වේවා. මේක තමයි අර කලින් කිව්වේ ඇත්තටම ආනපනිය හරහා ගියත් පිම්බීම හැකිලිම හරහා ගියත් අන්තිමට එක තුනි වුණාම ආයෙ ඉන්නේ කයටම. ඒකට අපි බයයි. ඒකට අපි වෛර කරනවා. ඒක හරි නීරසයි. ඒක හරි ඒකාගයි. ඒක ඇස් දෙක අරලා බලන්න හිතෙනවා. මේ කරකවලගෙනලා කොයි වෙලාවක හරි මේ මම දැන් මෙතන කියන තැනට හිත ආපු ගමන් අපේ අපේ සියලු පෞරුෂත්ව බිඳිලා යනවා. අපේ භාෂා විලාසය කතා කිරීමේ හැකියාව සියල්ල නැති වෙලා යනවා. ඒ නිසා හරි බයයි. හීනකින් හරි කමන්නේ වර්තමානට හිතෙනවා දකින්න. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවට සෙත් කවි කියනවා පිළිත් නුරුලට ගහනවා බය වෙනවා තනිකන් දෝෂේනවා පාළු ගති දැනෙනවා කොහුණා වගේ දැනෙනවා. මුසෙන්න්සේ කරලා තියන්නේ හරි විශ්ලාම කයර හිත දාගන්න ඒ දානකොටම අසහනකාරී තත්වයකටපත් වෙනවා. කායයේ දැමීමත් පෙර පිනකින් ලැබිච්ච ආනිසංශය. ඊට පස්සේ කියනවා හරි එහෙමනම් ඔය කය ඇතුලේ තියෙන පිම්බිය වැකිලිම ආශාස් ප්‍රසවාස වගේ බබාලට පුංචි කොට කැරකෙන දේවල් එල්ලලා තියෙන අර තොටිල්ල උඩ තිලින් තිලින් තිලින් තිලින් ගන්න ඒකට බබාට නිින්ද යනවනේ. ඒ වගේ දෙල්ලමක් තමයි ආනපාන කියන්නේ. බබා ගන්නවට බල බල ඉන්නේ. ඕක තියා වයින් ගියාට පස්සේ ආයෙ ඒක ආයෙ නතර වෙනවා. නතර වෙලා ආයෙ බබාන්නේ. ආයෙ අම්මවිල පොඩ්ඩක් වයින් කරලා තියලා යනවා. අන්තිමට තේරෙන පටන් අර ගන්නවා මේක කොහෙන් ගියත් කරකිලා ආයේ කයට එන්න. කයට ආපු ගමන්ම බයයි. මුදුම තනිකමක් තියෙන. අපි වයසට යන්න බය මොකද? වයසට ගියාට පස්සේ ඇස්පේන් නැති නිසා කය තමයි හිත කපුට ඇවිල්ලා වහන්නේ ආයෙත් කුඹ ගහේමයි. කන් ඇහෙන්නේ නැහැ. ආයෙ කපුට ඇවිල්ලා කුඹ ගහේ වහනවා. ගඳ සුවඳ තේරෙන්නේ නැහැ. රසක් දැනෙන්නේ නැහැ. ඒකට අර ඉගිල්ල යන්න තැන නැවේ. ගඟ මොහොත මැද තියෙන නැවක කපුටෙක් මුදා හැරපුවාම උට යන්න දැනක් නැහැනේ. ඌ නැවත නැවත ඇවිල්ලා කුඹකයේ වහනකොට හිටගෙන නිින්දයක්. හරි බයයි. අඳුර වෙනකොට බය මොකද? මේ හිත යන්නේ නැහැ කොහොමද? ඇතුළට එනවා. මරණයදී මොකද බය? හිත යන්නේ නැහැ කොහොමද? ඇතුළට එනවා. ඉතින් ආනාපාන සතිය හරි ගිහිල්ලා කයට හිත ආපුවම වයසට ගියා වගේ, ලෙඩ වුණා වගේ, මැරුණා වගේ පුදුම බයක් එනවා. ඉතින් කෑල්ල එමීට අතගාලා බලනවා සැට් එකම තියනවා කියලා. ඔක්කොම මල්ල පොදියම ඔක්කොම තියනවා. ඉතින් ඇද්ද බාගට අරලා බලනවා පිටර මල්ල පොඩි වෙලා නැද්ද කියලා. ආය අද්ද ගහත්තම ආය බයයි. ඒ ප්‍රශ්නේ තියෙන්නේ කවදා හරි ඔය බයර පුරුදු වෙන්න. ඔය බය කියන්නේ කෙලෙස් වලට. නිසා නැවත නැවත ගන්න ආය පුත්‍ර ඥානසේ සඳහන් කර තිනවා ආනන්ද සප්පය පොට්ටපාද වගේ සූත්‍රවල එහෙම තනිකන් දෝෂයක් එනවනම් බය වුණොත් ආය ආනපානෙ මතුවේයි උඹ ආනපනේ සරණ පිට ඵලයන්. ඉතින් ආයෙත් ගියාට පස්සේ ආනපන සංවත් සංසීල ආයෙත් එන්න වැටෙනවා. බය නැතුව වීරත්වයේ පහළ භාවනා ඉදිරියට යනවනම් හරි බව තේරෙනවා. බය වුණා, චකිත වුණොත් ආයානපනේ මත වෙනවා. ආයෙකට ඵලයන්. ආයෙ සංසීල. ආයානපන. ආයෙ සංසීල. ඕම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හිත වීරත්වයකට වැටෙනවා. මේක මට බාර ගන්න වෙනවා. මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ දුක්ඛ සත්‍යයට විමුක්ත වෙන්න ඕනෑ කියපු දවසේ තේනවා ජීවිතේ පුරාවට විනෝදාංශ හෙව්වේ ওই নানা ආකාර දේවල් හෙව්වේ හිත කයට එන එක වළක්වන්නනේ ටෙලිවිෂන් මොකටද තියෙන්නේ පත්තර මොකටද තියෙන්නේ නවකතා මොකටද තියෙන්නේ කයිවාරු කෙලි මොකටද තියෙන්නේ ගමන් යන්නේ කොහෙද ඔක්කොම කරන්නේ මේ හිත gedරෙනවා වළක්වන්න වන්දනාව වන්දනාව යන්ට අපේ කාරණාව මට හදි පාළුයි ළමයෝ හිතෙත් හිත ආපු ගමන් කියන්නේ පහළුවේ කම්මැලි නීරසයි. ඉතින් වන්දනා ගමන් ඉතින් නව කතා ඉතින් පත්‍ර කියව කිව මේ මේ භාවනාදී ආය කරකව කරකව කරකව අතින් ගෙනල්ලා ගෙනල්ලා දාන. නිකමට හිතනද මේකයි භාවනා ප්‍රතිඵලය කියලා හිතාන ගිය වෙලාව කායට හිත ගියොත් එයාට බය වෙනකොට ප්‍රමෝදේ පහළ වෙනවා. ඒ තමයි පොට්ටපා සූත්‍රයේ සර්වතන් සඳහන් මේක මහානේ කරදරයක්. මේක මල වාතයක්. ඒකක ප්‍රමෝදයක් විදිහට බාරගන්න. භාවනා ප්‍රතිඵලයක් විදිහට පාරගනි. කෙලෙස් අඩුතනක් විදිහට පාරගනි. නිර්මල තනක් විදිහට පාරගනි. එච්චර කියන නැතුව අපේ ලොකු සංසි කිව්වේ ඔකට ලෑස්ති වෙලා බලයන්. එසකට ඔක ලාභෙට. නැත්තම් අරියාදුවට හිටියේ. ඉතින් මට දැකයි දවස් පහකින් අපිට ඒ අරියාදුවට හිටින්දී ලාභෙට හරවන පැත්තට අසහනය ප්‍රමෝදයක් බවට පත් කරන තැනට දරතය ප්‍රමෝදයක් බවට පත් කරන තැනට යනකම් මානසික විප්ලවයක් අපිට කරගන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි ඒකට අවශ්‍ය අඩුම කැඩුම ටික නම් දෙයි. දවස් 5 යනකොට හම්බ වෙයි. නමුත් ඒ විදිහට හරියට ඒක දිහා සම්මා සංකල්පයකින්, නිවැරදි කල්පනාවකින්, නිවැරදි විතක්කයකින්, සමා වෙන ਵਿਚාරයකින් බලනවා කියන එක නම් වෙයිද නැද්ද කියන්න මට විශ්වාස කරන්න බෑ. හැබැයි වෙන්ද නොදෙකි නොතබුච්ච විදිහට ගොඩක් අලුත් අත්දැකීම් ලැබෙයි. ඒක මිත්‍යා සංකල්පයෙන් බැලුවොත් අයෝනිසමස්කාරයෙන් බැලුවොත් පාළුව තනිකර කම්මැලි නීරස ගතියක් පෙනේ. යෝනිසමස්කාරයෙන් ලෑස්තිලා ගිහලා බැලුවොත් පෙනේ මේ භාවනා ප්‍රතිඵලයක්. මේක දිනුවක් කෙලෙස් අඩු ගතියක් කියලා. ඒකනම් පොරොත්තු වෙන්න බෑ. ඒක තන්නේ කර පොට්ට chance එකක් තියෙනවා. මේ කතා කරන්නේ අවස්ථාව ලැබුණොත් හොඳ පැත්තට දාගන්න. එනිසා මේකේ තියෙන බය ට කියන්නේ fear of freedom කියලා. අපි නිදහසට තියෙන බය, විමුක්තියට තියෙන බය. ඒ වෙනත කියන fear fear of novelty නැත්නම් neophobia කියලා අලුත් දෙයකට යනකොට බය. ඇත්තට මේක අලුත් දෙයක් නෙමෙයි. තමන්ගේ දෙත්ත හිතේනවයි කියන එක අලුත් දෙයක් වෙලා තියෙන්නේ ඒ තරම් කාලයක් හිත නන්නත්තර වෙලා වල්මත් වෙච්ච එකම. දැන් ක්‍රමයට ඇතුළට එනකොට නිවනට බාධා කරන්නේ මමමයි. මගේ තියෙන අකමැත්තමයි නිවනට බාධා කරන්නේ. අන්න ඒක දැනගෙන ගියොත් තේරෙයි අපි නිසන්වණේ ඇවිල්ලා මොකද්ද ඉගෙන ගත්තා කියලා. මේ බය නැති මේකට මොන දීපු දවසේ තේරෙයි මෙතෙක් කල් නිවන නාවේ. ගෙදර ඇවට පස්සේ උණුතරයක් කරපු හින්දා. ඒක ද්වේෂ කරපු නිසා මෙහෙදී ඉන්නකොට අදිෂ්ඨාන කරගෙන යන්න මම බාධා කරන්නේ. ඔය එන දෙයට ඉන්න අරින්න. ඒ නිසා මේක ආධුනික ප්‍රශ්න නෙවෙයි ටිකක් පරණ ප්‍රශ්නයක්. නමුත් මම ඉඳ අවස්ථාව ගත්තේ මේ දවස් පහ ඇතුළත මම කියන්න මේ ප්‍රශ්නේ එයි අනික සියලු ප්‍රශ්න වලට වැඩිය අන්තිම දවස වෙනකොට. දැනට ඉස්සල්ලාම එන එක වෙනි ප්‍රශ්න වෙයි අන්තිම වෙනකොට ඕකම තමයි අපිට මුළු පැය පුරාම සාකච්ඡා කරන්න වෙන්නේ. ගාමී ස්වාමීන් වහන්සේ වත්පිළිවෙත් කිරීම මගින් යෝගී මනස භාවනාවට කර්මන්නේ වේයි සිතමි. වත්පිළිවෙත් වල ඇති වටිනාකම පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. වත්පිළිවෙත් කියන කාලසටහන කියලා හිතාගන්න. කාලසටහන අනුව අනුගමනය කරන්න ඔය කියන කීකරුකම එයි. ප්‍රශ්න අවසාන ප්‍රශ්නේ දීර්ඝ ප්‍රශ්නය. ගම්‍ය ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. සක්මන් භාවනාව මම දැන් මෙතන සිටගෙන සිටිනවා යනුවෙන් සුපසීතුවාමේදී හොස්මද සංසන්දී අවසන් වෙනවා. එහෙත් හොස්ම තිබෙන බව වැටහෙනවා. දකුණ වම වශයෙන් සිහි පිටවන විට ඊට සමගාමීව හොස්ම ක්‍රියාවට අවධානය යොමු වෙනවා. දකුණ වම වශයෙන් සතිය පිටන අතරම හොස්ම තව තවත් ගෙවි යන ලෙසක් වැටහෙනවා. බොහෝ අවස්ථාවලදී එනම් කාල භාගයක් කර්ම සක්මන කරන විට ඊටම ඉක්මනට පරයන්ක භාවනාවට වාඩි වී සිටීමට අවශ්‍ය වෙනවා. සමහර අවස්ථාවලදී ඊට වැඩි කාලයක් ගත කරනකොටද පරයන්ක භාවනාවට වාඩි වී සිටීමට අවශ්‍ය වෙනවා. ඒත් මට වැටහෙන ආකාරයට සක්මන් භාවනාව කෙටි වී පරයන්ක භාවනාවට වැඩි වේලාවක් සිටීමේ අවශ්‍යතාවය වැඩි ලෙසට දැනෙනවා. උදාහරණ පැය කමාරක් පැය දෙකක් සිට පැය පහමාරක් දක්වා කාලයක් පසුගිය මාස දෙක ඇතුළත සිදුවී තිබෙනවා. පරයන්ක භාවනාව මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සතිය පිටවීමට පෙරම හුස්ම සංසිඳිය අවසන් වෙලා. උදාහරණ සක්මන් භාවනාවේදීම හුස්ම සංසිඳිය අවසන් වෙලා. ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සතියෙන් සිටියදී හුස්ම සංසිඳී ගොසින්. එහෙත් හුස්ම තිබෙන බව වැටහෙනවා. එම තිබෙන හුස්මද තව තව ගෙවි යන ලෙසට වැටහෙනවා. මේ අත්වාරවල රාග, ද්වේෂ බොහොම වශයෙන් සිතිවිලි එනවා. ඒවා අඳුනාගත්තා විටම මට හිත හිනහත් යනවා. මගේ නොවන ලෙසත් මායයට ආйти ලෙසත් වැටහෙනවා. සමහර අවස්ථාවලදී සක්මන් භාවනාවේදී හා පරයන්ක භාවනාවේදී සිතිවිලි වැඩියෙන් එනවා. මට වැටෙන පරිදි නිවසේදී භාවනා කරන විට ඒත් මේ නිස්සාරණ පුණ්‍ය භූමියේදී රාග ద్వේෂ මෝහ සිතේදී පමණීම ඉතාම අඩු ලෙස දැනෙනවා. දැන් සෑම අවස්ථාවකම දැනෙන්නේ හුස්ම සංසිඳී අවසන් ලෙසයි. සෑම ආහාර ගන්නා විට වැසිකිලි කැසිකිලි කරන අවස්ථාවල අවස්ථා වැඩ කෙරෙන විට ඉඳා ගන්නා විටද සෑම අවස්ථාවකදීම සිත සතිමත් බව වැටහෙනවා. එසේම හුස්මද සංසිඳිලා. දැන් දැනුත් හුස්ම සංසිඳිලා. ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා තුළදීද වෙනදාට වැඩි සිත සතුටක් බව වැටහෙනවා. ඉස් මගකින් ඉහළට යන ලෙස ඇහැ අරගෙන සිට බොහෝ අවස්ථාවකදී දැනෙනවා. සම්මන් භාවනාවේදී හා පරයන්ක භාවනාවේදී සිදුවන්නේ හිත සඳහන් ආකාරයටයි. ගෞණීය ස්වාමීන් වහන්සේ එක නොදන්නා මාකිරි අනුකම්පාවෙන් මග නොමග පාදා දෙත්වා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ප්‍රඥා අවබෝධ වේවා. එදිනු නොකමකකෝනේ යන පාර හරි කියලා හිතාගෙන වැඩි වැඩියෙන් මේ සතිය අඛණ්ඩ සත්‍යයක් එක දිගට යන සතියක් බාටපත් වෙන්නේ. නැත්නම් ඉරියා වෙනසක් කාලේ දවසේ කාලේ වෙනසක් නැතුව එක දිගටම මේ සතිය පවතින භාවයකට අදිෂ්ඨාන කරන්න උදේ නැගිටිපු වෙලා ඉඳලා මුළු දවස පුරාම මට එක දිගට පුළුවන් තරම් සත්‍ය පවත්තන එකයි මම කරන්න ඕනේ ඉරියව් මාරු වුණත් ඉරියව් සංදිස්ථාන වල සත්‍ය පවත්තනවා කාලේ උදේ වුණත් දවල් වුණත් කැමෙන් පෙර වුණත් කැමෙන් පසු වුණත් සත්‍ය පවත්තනවා කියන එක ගත්තොත් තමයි තේරෙන්නේ මේ කාලය සහ මේ ඉරියව් කියන දේවල් පස්සේ අපේ ජීවිතයට අපි එකතු කරගත්ත අනවශ්‍ය දේවල් මේ මූලික සතියට කාලයක් දේශයක් නැහැ එනිසා මූලික සතියට ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා ඒකේ මේ සාපේක්ෂතාවයක් අතරක් විතරක් නැහැ. ඒ නිසා මෙතන ගියාට පස්සේ අඛණ්ඩ සතියක් අදිෂ්ඨාන කරා. දවස පුරාම පවතින සතියක් අදිෂ්ඨාන කරන්ඩ ෂට්පණ පරියන්කේට විශේෂ නොකර. නමුත් එහෙම කෙරුවයි කියලා දින කාලසටහන වෙනස් කරගන්න එපා. පුළුවන් විදිහට කාලසටහනට වැඩ කරන්න හැම ඉරියව්වෙදීම නැත්නම් ඉරියව්වේ ඉඳලා තව ඉරියව්වට යනකොට මෙන්න ඉරියාපත සංදි තියෙනවනේ. මාරු වෙන තැන අන්න එතනදී සතිය පිහිටවන්න පටන් අරගත්තොත් අපිට තේරෙවි අපි ගොඩක් වෙලාට මොහේටපත් වෙන්නේ දුර්ලභම් වෙන්නේ ඉනියාපත සංදිවල අන්න ඒක හරියට වාහනයක් ගෙනියන එක නා වාහනේ හරවනකොට වැඩියෙන් සැලකිලිමත් වෙනෝනේ අනතුරු වලක් කරන ඉස්සරහපස්සයට සංඥා කරලා තමන් හතුරු පාරකට දානකොට ඉනියාපත වාහනේ හන්දිසි හන්දිස්ථානවල වංගුවල ගොඩක් අනතුරු වෙන්නේ. නිසා අපේ ජීවිතෙත් ගොඩක් සතියට අනතුරු වෙන්නේ ඉරියාපත සංදිවල. නිසා ඉරියාපතයක මේ විදිහට සතිය පුරුදු වෙනකොට ඉරියව්වකින් තව ඉරියව්වකට මාරු වෙනකොට කොච්චර කැඩෙනවද කියන එක බැලුවොත් ඇත්තටම කැඩුවයි කැඩෙනවයි කියලා හිතුවට කැඩිලා නැහැ. උසයන්සේ දේශනා කළ තිනවා සතාධිපතිය සබ්බේ ධම්ම. අපි හිතුවත් නැතත් භාවනා කරත් නැතත් සතිය හැම වෙලාවෙම අධිපතිකම් කරනවා. අපි ඒක නොදන්න නිසායි ඒ වගේම නොසලකන නිසායි තමයි අපිට මේ සංසාර දුකක් ඇවිල්ලා තියෙන්නේ. හැම චිත්තක්ෂණෙම සතිය තියෙනවා. මම මේක රජ කරවනවා. මම මේක අදහනවා. ඒකමයි මගේ ආධ්‍යාත්මික ජීවිතය කියලා දවස පුරා සතිය ඉන්න පුළුවන් කියන එක දවසක් දෙකක් කරලා බැලුවට පස්සේ තේරෙනවා ඕන කෙනෙකුට අභියෝග කරදැයි පුළුවන් නම් මගේ සතිය කඩපන් කියලා. මොනකින්වත් කැදේ. මං කියන්නේ ආධුනිකයෙක් නෙමෙයි මම කියන්නේ ලියන කෙනා වගේ කෙනාට බලන්න පුළුවන් මොකෙන්ද සතිය කැඩේ. අනේ මේ විදිහට ගියාට පස්සේ අපි මේ සතිය විවිධාංගීකරණය කිරීමක්, අතුවිති වීදියමක්, මල්පල ගැනීමක් සිදු වෙනවා. අපි ඇත්තටම පැයකටයි කාලය සම්මත කරගන්න තිබුණා. දැන් පැයකමාරකට විතර ගිහිල්ලා තියෙන නිසා අපිට තියෙනවා තව විනාඩි 35ක විතර කාලයක් සක්ම භාවනාව සඳහා අපි නැවත තුනට රැස් වෙනවා. පරියංග භාවනාවකට පිරිමි අය කැමති නම් උදාහරණයක් භාවනා කරන්න පුළුවන් නැත්නම් පල්ලෙහා කරන්න පුළුවන්. සක්මන් මළු තියෙන මෙතනින් පල්ලෙහා මැද මිදුල තියෙනවා. උඩ මළුවේ තියෙනවා. ඒ වගේ සක්මන් සඳහා පාවිච්චි කරන්න. මේ වැරදි කාලතරණ මේක මෛත්‍රී වන්දනාව කියන එක කපලාස් කරන්න. ඒක ගියේ පාර ඇතුළත් කරපු එකක්. ඒ පරියන්ක භාවනා පටන් ගන්නවා 9 ඉඳලා 10 දක්වා යනවායි කියන එකයි සංශෝධනය වෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි ධර්ම සාකච්ඡාවේ නිමාව සතහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.